මේ පැමිණිච්ච සෑම දවසෙම සවක්ඛාත ආදී එක එක ගුණයක් ශක්ති ප්‍රමාණයෙන් අපි විතර කරගත්තා. අද ඒ අනුව වාරයේ පැමිණලා තියෙන අවසාන ගුණය වෙන පච්චත්තං වේදිතබ්බෝ විඤ්ඤෝහි කියන පදේ. ඒ පච්චත්තං වේදිතබ්බෝ විඤ්ඤෝහි කියන එක සාමාන්‍ය සිංහත් නගාගත්තොත් එක එක ඥානවන්තයෙක් විසින් තම තමන්ව වෙන් වෙන්ව මේ ධර්මය අවබෝධ කරගන්න. අර ඒක ස්වකහාත කියන ගුණයත් එක්ක වෙනස් වෙන ගතියක් වෙනවා. ධර්මයේ මනාකොට දේශනා කළා ලදලා කියනවනම් හැම කෙනාටම මනාපට අවබෝධ වෙන්න ඕනෑ කියලා තීන්දුවක් පොදුවේ ඉඳ ඉති තියෙනවා. නමුත් එහෙම එකක් නෑ ධර්මයේ. සර්වචන් වහන්සේ තමන් වහන්සේගේ බුද්ධත්වයේ වශයෙන් ධර්මයේ මනාකොට දේශනා කළ තිබුණට අවබෝධ කිරීමේදී තම තමන්ගේ ඥාන ප්‍රමාණය හැටියට වෙන් වෙන්ව අවබෝධ කටයුතු ඒක මේ ඒක ධර්මයේ තියෙන විචිත්‍රත්වයක්. ඒ විචිත්‍රත්වය මතක් කරන්නේ මේ සංකීර්ණතාවයක් විදියට. උදාහරණයක් විදියට කියනවා නම් අපි ඔක්කොම එකතු වෙලා යම් ආකාරයක පින්කමක් කරනවා කියලා අපි හිතමු. එකක් හරි පොදු සේවාවක් කරනවා, දානයක් දෙනවා ආදී කෙරුවොත් ඒ සීලයේ පින්කම අවස්ථාවට අපි විවිධ ආකාරයෙන් අපේ ඉද දීලා උර දීලා අය දී කටයුතු කිරීම නිසා පින්කම අවසානයේ ඒ එක එක සමාජිකයෙක් ගත්තොත් දෙන්නේක් රැස් කරන පින් සමාන නැහැ. ඒ තරම්ම <clears throat> යෙදෙන චේතනා ප්‍රමාණ එක එක නායකට කාලයෙන්, ධනයෙන්, ශ්‍රමයෙන් කැපකල ප්‍රමාණ එක එක රගේ දෘෂ්ටි මට්ටම් වෙනස් වෙන නිසා ඒ ලබන එකතු කරගන්න රැස් කරගන්න පින්වල ලොකු වෙනසක් තියෙනවා. එකම ධර්මයකට සම්බන්ධ වුණත් පින් වෙනස්. එකම සීලයකට සම්බන්ධ වුණත් එක එකන අවබෝධ කරන මට්ටම වෙනස්. සමාධි භාවනාවක් කරුවත් ඉතින් විපස්සනා භාවනාවක් කරනකොට ඒක ඊටාත්ම කැපිපේන ගතිය තියෙනවා. ඒ අනුව සෑම කෙනෙක්ම තමන්ගේ භාවනා සඳහා දැක්විය යුතු අනුග්‍රහය. එහෙම නැත්නම් වැඩි යුතු ගුණාංග තනි තනිවම තම තමන් විසින් කටයුතු. අතු ආවේදීකි මතක් කරලා දීලා තියෙනවා. හොඳ වණ භාවනා දාන්න උපාධ්‍යයන් වහන්සේ නමක් හොයාගෙන යම් කිසි ගෝල කෙනෙක් ඒ උපාධ්‍යයන් වහන්සේ ළඟ පැවිදි වෙලා ඒ භල <clears throat> පුරු කරාට උපාධ්‍යයන් වහන්සේගේ විපස්සනා දැනීමෙන් තමන්ගේ කෙලස් කපන්න බෑ කියලා. තමන්ගේ කෙලස් කපන්න තමන් වෙනම උපස් විපස්සනාවක් වැඩි යුතුයි. තමන් තමන්ගේ කෙලස් මට්ටම් වල හැටියට. ඒ අනුව ඒ හැම කෙනෙකුටම පැටවෙන, පැවරෙන වගකීම පුංචි නැහැ. ඒක තමයි පච්චත්ත භාවය කියලා කියන්නේ. මේක ප්‍රත්‍යක්ෂ කළ යුතු කියලා සිංහල නගනවා. පච්චත්ත කියන වචනය විනත් විදියකටත් තෝරනවා. අපි අද උදේ උදේ නෙවෙයි අවසරේ ධර්ම සාකච්ඡාවට තොයිට කලින් ධර්ම දේශනාවකට මතක් කරා ආනාපාන සති හෝ මොන හෝ භාවනාවක් කරගෙන යනකොට <clears throat> ඉදිරිපත් කරගන්නාලද කර්මස්ථානයේ mati විපස්සනා භාවනාව සතිපට්ඨාන න්‍යායට යනවා නම් ඉස්සල්ලාම ධර්ම අවබෝධ කිරීම පටන් අරගන්නේ රූප ධර්ම මති උපදර්ම හරහ ආනේ රූප ධර්ම අවබෝධ කිරීමේදී සර්වඥාසී යම් යම් න්‍යාය ධර්ම ටිකක් යම් යම් ගුණයක් පහසුකම් ටිකක් සලසලා තියෙනවා න්‍යාය අනුකූලව උන්වහන්සේ දැනගෙන ඒ කියා පානවා රූප කියන්නේ අතරමහා භූත ධර්ම නම් පඨවි ආපෝ තේජෝ වායෝ කියලා ආධුනිකයට සතිය නැති කෙනාට සමාධි පුහුණු කරන කෙනාට ආදි කම්මිකයට වඩාත්ම ලේසි වෙන්නේ ආපෝ ධාමේ වායෝ ධාතුව කියන එක සර්වඥන්සේගේ එක ඉදිරිපත් කරන මතය. ආනපාන සතිය කෙරුවත් එතින් ජාම්පිමි මෑකිලිම කෙරුවත් වායෝ පොට්ටබ්බ ධාතුව තමයි ඉස්රායිල් තියාගන්නේ. ඒක නිසා මේ යෝගාවචර ඉස්ලාම ආනාපාන සතිය තුළින් විපස්සනාවට හැරෙන අවස්ථාවක් එනවා කියලා හිතමු. පටන් ගන්න තැන මේ විපස්සනාටත් යනවා. එහෙම නැත්නම් සමතේ වඩලා යම් මට්ටමකට ගිහලා විපස්සනාට යන්න පුළුවන්. ඒ කොයි අතින් ගියත් ඉස්සර වෙලාම හැප්පෙන්නේ මුණ ගැහෙන්නේ මුලිච්ච වෙන්නේ වායෝ ධාතුව. ඒතකොට මේ වායෝ ධාතුවට ආවේනික ඒ ලකුණ වායෝ ධාතුවට පෞද්ගලික වූ ඒ ලකුණ වායෝ ධාතුවේ ස්වභාවික ලක්ෂණයකට කියනවා පච්චත්ත ලක්ෂණය කියලා. වායෝ ධාතුව ආපෝ ධාතුවේ වෙන්කොට හඳුනා ගන්න තියෙන මූලික අනන්‍යතාවය. ඒකෙත් ගරු ලක්ෂණු ලහු ලක්ෂණු කියලා නැත්තම් වායෝ පතවි වායෝ ධාතුව උගන්වන්නේ ඒකේ ලක්ෂණය සහ රසය කියලා. ලක්ෂණය වශයෙන් පෙන්වන්නේ හොල්ලනකම්. වායෝ ධාතුව හොල්ලනවා. මොනවා හරි තිබ්බහම හොල වාරණයක තමයි වාතය අපි කහ අපි වාතය කියන්නේ කවදාවත් දැකලා නෙමෙයි කතා කරන්නේ. ගස්සක කොළ හෙල්ලෙනකොට අපි දන්නවා දැන් මෙන්න හුළඟ. ගසක කොළ හෙල්ලෙනවා. අඩු නම් හුළඟ අඩුයි. ගසක කොළ හෙල්ලෙන ඉතාම වේගෙම එනවනම් දැඩි සුළං කියලා කියනවා. ඒ තරමටම අර සෙලවීම තමයි සුළං කියලා කියන්නේ. පහන් දැල්ලක් හෙල්ලෙනකොට හුළං. හෙල්ලෙන්නේ නැතුව තියෙනවනම් හුළන්නේ නැහැ. පීදුවක් ඇතුලේ හිස් කියලා අපි කියනවා හුළං කියනවා. කෙසේ නමුත් වායෝ ධාතුවේ පච්චත්ත ලක්ෂණයක් විදිහට පෙන්වන්නේ සොලවර කම. ඊට අමතරව ඒක කියනවා පුම්බන හකුලන ගතිය, දරණ ගතිය. ඒවට කියනවා ඒක ආවේනික වූ ඒ අත්‍යන්ත වූ ස්වභාවික ලක්ෂණයක් කියලා. ඉතින් ඒක බලාගෙන ඉන්නකොට ආස්වාද ප්‍රස්වාසයේදී අපි ගත්තොත් ඒ හුස්ම රැල්ල ඒ පීරාගෙන නාස්පුඩු පිරිමැදගෙන සමාදාට උඩුතලෙත් හැපිගෙන පිට වෙනවා. පිට වෙනකොට ඒකේ තියෙන ඒ වැඩි විසිරී යන ගතිය, උලං ගතිය ඉති වැටෙනවා. ඇතුල් වෙනකොට එකක්, පිට වෙනකොට එකක් කියලා ඒ වැඩිම පවා වෙනසක් තියෙනවා. නමුත් මේ විපස්සනා දිහාට බලාන යනකොට ඔන්න ටික වේලාවක්. සැලකිල්ලෙන් බැලුවොත් ඇතුළේ හුස්මේ පීරාගෙන යන ගතිය මැදින් සීතලක් දැනෙනවා. පිට වෙන හුස්මේ නාස්පුඩු පුරවාගෙන මුල් මුල් හුන යන අතර උණුසුමක් දැනෙනවා. ඒතකොට වායෝ ධාතුවත් අවබෝධ කරන අතර තේජෝ ධාතුවේ ලක්ෂණ වාසයක් වගේක් උණුසුම් සිසිල් ගති පේන්න පටන් ගන්නවා. එතකොට අපි වායෝ ධාතුව හරහා වායෝ ධාතුව අවබෝධ කරන අතරේ ඔන්න උණුසුම සිසිලට අවබෝධ කරගන්නවා. සමහරලාට උදේ පාන්දර හුස්ම ගත්තොත් ඒක හරි බරයි. දවල් හුස්ම වැඩි වෙච්චාම හුස්ම හරි හැල්ලුයි. එතකොට ඒකේ තියෙන <clears throat> පටවි ස්වභාව බරගති හැල්ලු ගති වැටෙනවා. ඒ වගේම ගොරෝසු ගති සියුම් ගති. මෙව්වත් අර වායෝ ධාතුත් එක්කම ඒක පවතිද්දිම ඒ පටවි ගති වැටෙනවා. සමහර වෙලාවට ඒ වෙම්බිසාවක් හදන මට්ටමට වගේ තෙත බර ගතියක්, තෙත බරි ගතියක් උස්මේ තියෙනවා. සමහර දැඩි වියලි ගති කියනවා. ඒකට ආපෝ ගති කියනවා. මේව බලනකොට වායෝ ධාතුවේ පච්චත්ත ලක්ෂණය හොඳට වෙන් කරගත්තා නම් ඒක තියෙන්නේ සොලවන ගතිය කියලා. තේජෝ ධාතුවට අදාළ පච්චත්ත ලක්ෂණය තමයි උණුසුම සිසිලස. පාඨවි ධාතුවට අදාළ පච්චත්ත ලක්ෂණ පොතේ නම් හයක් තියෙනවා. බර ගති හැල්ලු ගති සුමුදු ගති ගොරෝසු ගති තද ගති හැල් මේ මේ මු르දු ගති කියන්නේ ඒක ඒ පටවි ධාතුවේ පච්චත්ත ලක්ෂණය අත්‍යන්ත ලක්ෂණය ස්වභාවික ලක්ෂණය ඒකට ආපෝ ධාතුවේ ස්වභාවික ලක්ෂණය තමයි වැජිරෙන ගතිය සහ පිටුපන්න ගතිය මේන මේ විදිහට එක එකකට ආවේනික ලක්ෂණ තමයි පච්චත්ත භාවය කියන්නේ පච්චත්තං වේදිතබ්බෝ විඤ්ඤෝහි කියලා කියන්නේ එක එක්කෙනෙක් විසින් දුහම්දෝ දුන්නට නෙවෙයි තමා විසින් තමන්ගේ කොට අවබෝධ කරගන්න. ඒ කරන කෙනාට විඤ්ඤු කියලා කියන්නේ ඥානවන්තයි විසින්. ඒක නිසා එකම ධර්ම මණ්ඩපයේ අපි එකම ධර්මයක් ශ්‍රවණය කළාට ඒ ඒ වෙලාවේ එක එකන උකහා ගන්න කොටස් පච්චත්තයි. වෙන් වෙන් ඉතින් මේ ස්වභාවය මේ විශේෂ පුරාම පැතිරිච්ච ගතියක් මේ විචිත්‍ර භාවය. හරිම විචිත්‍රත්වයක් තියෙන. ගහක කොළ දෙකක් ගත්තොත් සමානයි. එක පවුලක දරුවෝ දෙන්නෙක් ගත්තොත් සමානයි. පච්චත්ත ලක්ෂණ කියනවා. එන්න මේ පච්චත්ත ලක්ෂණ ඉගෙනීම තමයි භෞතික විද්‍යාවෙන් කරන්නේ. කවදාකවත් කෙලවර කරගන්න බැරි තරම් පච්චත්ත ලක්ෂණ තියෙනවා. ඊට ආවේනික ලක්ෂණ. ඉන්ද්‍රා දක්වන ලක්ෂණ. ස්වභාවික ලක්ෂණ. අත්‍යන්ත ලක්ෂණ. පෞද්ගලික ලක්ෂණ. පච්චත්ත ලක්ෂණ කියලා මේ සමාන වචන කණ්ඩායමක් තියෙනවා. ඒකෙදි මේ පච්චත්තං වේදිතබ්බෝ විඤ්ඤෝහි කියනකොට එක එක විඤ්ඤෝ එක එක ඥානවන්ත පුරුෂයෙක් විසින් වෙන් වෙන් වශයෙන් අවබෝධ කර තිබ බවක් තියෙනවා. මේ පච්චත්ත කියන වචනය විස්තර කරන්නයි මම අර වායෝ දහතුවේ පච්චත්ත ලක්ෂණය ආපෝ දහසේ පච්චත්ත ලක්ෂණය, තීජෝ දහසේ පච්චත්ත ලක්ෂණ වශයෙන් කඩලා දැක්වේ. ඉතින් ඒ ඒ ධාතු වලේ පච්චත්ත ලක්ෂණ බලාගෙන බලාගෙන යනකොට ඒවා පිරුණොත් ඒ ඔක්කොම දැකගත්තොත් මේ අර ඉස්සලා මතක් කරා ලෝකයේ තියෙනව නම් බලලා ඉවර කරන්න බැරි තරම් පච්චත්ත ලක්ෂණ එකින් එකට වෙනස්. නමුත් සර්වඥාන්ත මේ සඳහා එකම අරමුණක් ආනාපාන වගේ අරගෙන එහි ඇති පච්චත්ත ලක්ෂණ සම්පූර්ණම දැක ගන්නා සූඩියොත් ඉවර කරමි කියන අදහසෙන් බලන්න කියනවා. බලාන ඉන්නකොට ඉන්නකොට තමයි තේරෙන්න පටන් ගන්නවා මේ වායෝ ධාතුවේ තියෙන පච්චත්ත ලක්ෂණය ආපෝ ධාතුවත් එක්ක ඇනිලා ගියයි කියලා, පැටලිලා ගියයි කියලා, එකට වැඩ කරයි කියලා ඒ ලකුණේ මොනම වෙනසක්වත් ඇති වෙන්නේ නැහැ. ඉතින් මේ චිත්ත නියාමයක් හැටියට, උතු නියාමයක් හැටියට, ධම්ම නියාමයක් හැටියට පාට ඒ වායෝ ධාතුවේ පච්චත්ත ලක්ෂණේ වායෝ ධාතුවේ එක්කම නැත්නම් ඒකම ආවේනිකව පවතිනවා මිස තවත් එක පැටුණයි කියලා කලවම් වීමක් වෙන්නේ. මෙන්න මේ විදිහට තමන්ගේ ස්වභාවය, පච්චත්ත ලක්ෂණය, දරණ ගතියක් වායෝ ධාතුවේ කිනසවට ධාරේතිති ධම්මෝ කියලා ඔන්න අටුවාවෙන් අර්ථයක් දෙනවා. ඕනම ධර්මතාවයක් ගත්තොත් ඒ ධර්මතාවයට ආවේනික පච්චත්ත ලක්ෂණයක් තියෙනවා. අන්නේ පච්චත්ත ලක්ෂණය දැන ගැනීම විශේෂයෙන්ම පට මේ රූප ධර්ම වල මේ කායanusasana කියන්නේ ඒක තමයි. පට වියාපෝ තේජෝ වායෝ කියන මේ කායට සම්බන්ධ පච්චත්ත ලක්ෂණ දැන ගැනීම තමයි අපි ආධිකම්මික යෝගාවචරය නැත්නම් පරියන්ක පටන් ගන්නකොට ඕනම කෙනෙක් කරන්නේ. ඉතින් මේ පච්චත්ත ලක්ෂණ අවබෝධ කිරීම පවා අංග සම්පූර්ණ වේතු උනාට දෙන්නේ පටන් ගත්තොත් දෙවිදියක්. කවදාකවත් සමානකමක් නැහැ. ඉතින් මේ විදිහට ස්වකහාත ධර්මයේ උනත් ධර්මයේ මනාකොට දේශනා කළත් එක එක්කෙනෙක් වෙන වෙන වශයෙන් අවබෝධ කරගතු නිසා තමාගේ කොටහ තමන්ගේ අභ්‍යාසයේ තමන්ගේ ඒ ප්‍රතිපදාව මොනම ක්‍රමයකින්වත් තව කෙනෙක්ගෙන් ණයට ගන්නත් බෑ කොපි කරලා ගන්නත් බෑ අනුකම්පාවෙන් තව කෙනෙකුට කරන්නත් බෑ මේක ඒ සාන්දෘෂ්ටික ගුණේ තමා විසින්ම දැකිය යුතු ගුණේ සක්කාත ගුණයට වැඩි වෙනස්කමක් තියෙනවා තමන් විසින් දැකිය යුතු ගුණය තමයි මේ කියන්නේ බුදුවරු මේක දැක්කා මහරහතන් වහන්සේලා දැක්කා සාතන් වහන්සේලා දැක්කා අනිකුත් ආර්යයන් වහන්සේලා දැක්කා අපේ පොතේ ආචාර්යවරු දැකලා තියෙනවා ඒක අපි කොච්චර කියෙව්වත් වා හුස්ම ගන්න වෙලාවෙම වායෝ ධාතුව අත්දැකලා ඒ පච්චත්ත ලක්ෂණය තේරුම් ගැනීම සිදු වෙන්නේ මම දැන් මෙතන කියන එකම එක මානක පමණයි. ඒක පොත්වල තියෙන එක දැකලා වායෝ ධාතුව කියලා කියන්නේ සැලවෙන ගතිය, කුඹන හැකිලෙන ගතිය, ධර්ණ ගතිය කියලා අපිට ඉගෙන ගන්න පුළුවන්. ඒකට අපි කියන්නේ සුතමේ ඥානය කියලා. ඒකෙත් අපිට යමක් කියනවා. ඒකෙත් තේරෙනවා තේජෝ ධාතුවේ තියෙන උණුසුම් සිසිල් ගතිය කියලා අපිට අකුර වලින් වචන හද්දෙන් තේරෙනවා. ආපෝ ධාතුවේ කියන වැగిරෙන ගතිය පිටු කරන ගතිය කියලා තේරෙනවා. පඨවි ධාතුවේ ඒ ගොරෝසු ලක්ෂණ ආදි වශයෙන් තේරෙනවා. නමුත් ඒක පච්චත්ත ලක්ෂණේ වෙන්නේ නැහැ. ඒක පච්චත්ත ලක්ෂණේ සුතමේ ඥානයි. ඊට පස්සේ අපි මෙන්න මෙහෙම මේක තව ටිකක් ගැඹුරකට යන්න ඕනවට චින්තාමේ මට්ටමට යනකොට මතක් කරනවා විපස්සනා විදිහින් කරන වැඩේ සරලව කියනවා නම් වස්තුන් අතර අපි කියමු රූප ධර්ම කියලා කාය වසනාව කියලා ඒ නැත්නම් පටවියාපෝ තේජෝ වායෝ කියන හතර මහ භූතයන් කියලා කියමු ඒකට තියෙන්න පුළුවන් සෑම පච්චත්ත ලක්ෂණයක් දැකගෙන ඒවා අතර තියෙන සමාන ලක්ෂණත් දැක ගැනීම තමයි විපස්සනා කියන්නේ පච්චත්ත ලක්ෂණ දැකීම සම්මුති සත්‍ය නම් සමාන ලක්ෂණ දැකීම පරමාර්ථ සත්‍යයි කොච්චර ලේසිද කියලා බලන්න කියලා දෙනකොට හැබැයි කරන කොටයි අමාරු. කියනකොට නම් බොහෝම ලස්සන කියලා දෙන්න පුළුවන්. නිසා මේ පච්චත්ත ලක්ෂණ වෙන්කොට වෙන්කොට දැනගන්නකොට ඒ සඳහා සුත්තමය ඥානෙ උදව් නොකරනවාමත් නෙවෙයි. නමුත් ඒකට සුත්තමය ඥානෙට නෙවෙයි පච්චත්ත ලක්ෂණය අවබෝධ කරනවා කියලා කියන්නේ. ඒ පච්චත්ත ලක්ෂණය වෙන්ගෙන් කොට කරනා ලක්ෂණය හොඳටම දැකලා අත්විඳලා අත ගාලා ඒවා තුලින් එහියත්තා වූ සමාන ලක්ෂණ දැකීම සඳහායි අපි මේ පච්චත්ත ලක්ෂණය මේ උතුම් කළ කලකන්නේ අරමුණක්ම කොටු කරගෙන ඒකම බල බල අවබෝධ කරන්නේ ඒ තුලින්ම පස්සේ අපි ඒ පටවියාපෝ තේජෝ ආයෝ කියන ධර්මයන්ගේ සමාන ලක්ෂණ බලන්නයි මේ සුදුසුකම් ලබන්නේ කියලා අරක චින්තාමේ වශයෙන් අවබෝධ කළ දෙනකොට කෙනෙකුට වැටෙනවා සුතමේ වශයෙන් මේ එක එකක තියෙන ලක්ෂණ පොත්වලින් අහලා කනට අහලා කියවලා බලලා තියෙනවා නම් මේ පොදු ලක්ෂණ බැලීම සඳහා සුදුසු කිරීමක් සූදානම් කිරීමක් තමයි මේ පෞද්ගලික ලක්ෂණ පච්චත්ත ලක්ෂණ බලන්නේ කියන එක සුතමේ ඥානෙ ටිකක් ඉක්මවලා ගිය වැඩක්. එතකොට කෙනෙකුට කල්පනා කරන්න පුළුවන් ඒ භෞතික විද්‍යාවේ කරන්නේ මේවා වෙන්කොට වෙන්කොට හඳුනනවා මිස මේ ඔක්කොගම තියෙන පොදු ලක්ෂණ දිහාවට ගියා අඩුයි. ඒක නිසා භෞතික විද්‍යාව නොමග ගියා. ඒ විදිහට දේවල් අතර තියෙන වෙනස්කම් හොයමින් යන එක මම දැන් මෙතන නොවේ කියලා යන පරිමාණය යනකොට බාහිරේටමයි අදිති. යම් වෙලාවක පච්චත්ත ලක්ෂණ මම දැන් මෙතන කියන මානෙදිගේ කෙරුවොත් ඇතුළටමයි අදින්නේ. ඔන්න ඔය පොඩි වෙනසක් තියෙනවා. විද්‍යාවේ නිසා අනිවාර්යයෙන්ම බාහිර අවස්ති ඒ නිසා බුදුහාමුදුරන්ගේ වැඩ පිළිවෙල විදුහුරුකමක් නැත්තේ නෑ. නමුත් බුද්ධචානන්සේගේ පිරිච්ච ගතියක් එනවා. බාහිරේ තියෙන දේ සුතමේ වශයෙන් අරගෙන සම්මුති වශයෙන් අරගෙන කියලා දීලා එව්වා අතර සමාන පොදු ලක්ෂණ සමාන ලක්ෂණ දැක ගන්න අදහස ඇති කර ගන්නයි අපි මේ එක එක පෞද්ගලික ලක්ෂණ බලන්නේ කියලා චින්තාමය පැත්තට ගෙනියලා ඊට පස්සේ කියනවා දැන් තමන් හුස්ම ගන්න ගමන් අස්පනා පිට කොහොමද ඇතුල් වෙන හුස්මයි පිට වෙන හුස්මයි පච්චත්ත වශයෙන් ප්‍රත්‍යක්ෂ වශයෙන් අතගාලා වගේ අතගාලා බැලුවට ඇස්ති කරලා බැලුවට උලම් පේන්නේ උලම් අත රහු වෙන්නේ නැහැ අපි කියන වචනේ හැටියට අතගාලා බැලුවාගේ බලන්න හදන උත්සාහය තමයි විපස්සනා කියන්නේ විවේක ස්ථානයක් හොයාගෙන කන්න බොන්න කවුරු හරි ගෙනත් දෙනකන් ඉඳලා කාලා බීලා සක්මන් කරලා පරියන්කේ ඉඳගෙන කරා ඒක කරනකොට මේ ඇතුල් වෙන හුස්ම මේ පිට වෙන හුස්ම මේ වායෝ ධාතු මේ තීජෝ ආපෝ කියන එක සෑම දෙයක්ම හොඳට බලන්න හිටියොත් පච්චත්ත ලක්ෂණ දැනගන්නා සුළුව ඒක සිද්ධ වෙන්න නම් අනිවාර්යයෙන්ම මම දැන් මෙතන කියන උපමානයට පැමිණිය යුතුයි ඒක න්‍යාය ධර්මයි මම දැන් මෙතන කියන උපමාවේ උපමානයේ වැඩ කටයුතු කරනවා නම් සුතමේ ඥානෙ, චින්තාමේ ඥානෙ වල මේ ගන්න දැනුම, මේ අත්දැකීමට කියනවා ප්‍රත්‍යක්ෂ ඥානෙ කියලා. පච්චක්ක ඥාන කියලා කියනවා. ප්‍රත්‍යක්ෂ වශයෙන් අවබෝධ කරන ඥානෙ කියනවා ප්‍රත්‍යක්ෂ ඥානයක් කියලා. ඒ ප්‍රත්‍යක්ෂ ඥානෙ තමයි අත දෙන්නයි. සුතමේ ඥානෙ නම් අපිට ඉතින් උපාධි මාර්ගයෙන් හරි ඩිප්ලෝමාවක් මාර්ගයෙන් හරි කොයි ක්‍රමයකට හරි අධ්‍යාපන කඩ මාර්ගයෙන් හරි දෙන්න පුළුවන්. චින්තාමය ඥානත් යම් ප්‍රමාණයකට හදා බෙදා ගන්න පුළුවන්. අපේ ප්‍රත්‍යක්ෂය අරිත වැඩි මුදුන් පැමිණීමක්, කෙල පැමිණීමක්, උත්කෘෂ්ඨ වීමක් මේ ඉහළ ඉහළ ඥානය ඒක සිද්ධ වෙන්නේ අත්දැකීම තුළ කියන අත්දැකීම කියන ශේෂ්ත්‍රය තුළ විතරයි මානිය තුළ විතරයි මම දැන් මෙතන කියන කී විතරයි. ආන්න මේක උනාට පස්සේ මේ වායෝ ධාතුව මේ පඨවි ධාතුව කියලා වෙන් කරගත්තට පස්සේ ඒක මොනම ක්‍රමයකින්වත් අමතක කරන්න නම් බෑ. සතියට අප්‍රමාදයට ප්‍රත්‍යක්ෂ ඥානට යමක් යොමු වුණා නම් ආය අමතක කරන නිසා සතියට සරති කියන නමක් පාවිච්චි කරනවා චිර කතම්පි චිර භාසිතම්පි සරිතා අනුස්සරිතා ආදී වශයෙන් නම් දෙනවා සතියට අහු වුණා නම් මේ අසුලින වාතයේ හුස්ම ගැනීමේ හුස්ම ඒ පිටවීමේ හුස්ම මේ දෙක පිරිමැදීමේ අතර වෙනස දැනගන්නා සුළුව යම් කිසි කෙනෙක් මාස ගණන් භාවනා කළා හරි අවබෝධ කරාන ඒ දැනුම කවදාකවත් ආයෙ යගේ අමතක කරන්නේ. ඒක හිතනවා දිගටම. ඒ මතුපත්ේ තමයි පඨවි ධාතුවේ ලක්ෂණ, තේජෝ ධාතුවේ ලක්ෂණ, වායෝ ධාතුවේ ලක්ෂණ කිය කිය ඒ වගේ තියෙන අතර ගැටුමක් ඇති නොකර කලවමක් ඇති නොවි මාතු නොවි වෙන වෙන වශයෙන් අවබෝධ කරන කර කියනවා ප්‍රත්‍යක්ෂ ඥානයි. අන්නේ ප්‍රත්‍යක්ෂ ඥානය තමයි මේ විපස්සනා භාවනාවේ තියෙන අතිවිශිෂ්ට ලක්ෂණය. සීලේ එහෙම කතාවක් නැහැ. ඒ වගේම සමතයට එහෙම දෙයක් இல்லන්නේ නැහැ. සමතයට බලන හුස්ම රැල්ල විතරයි. ඒකෙදී ඔය වායෝ ධාතු වෙන් කරගෙන තේජෝ ධාතු වෙන් කරන ධාතු ලක්ෂණ බැරිලක් නැහැ. මෙන්න මේ ධාතු ලක්ෂණ බලන්න මේ හැපෙන තැන හැපීමෙන් ඇති වෙන අත්දැකීම කියන මේ සෑම දෙයක් තුළම ඇති ප්‍රත්‍යක්ෂය අතගා බලන ගතිය දිගින් දිගට දිනු කරන්න ඕන. ඉතින් මේක එක පැත්තෙන් බලනකොට ගැඹුරු කියනවත් වටින. නමුත් මේ පච්චක්ක කියන වචනේ හරියට තේරුම් ගන්න උත්සාහ කරනවා නම් මේකට උපාදි ඕනේ නැති බව. මේක පැවිද්දන්ට විතරයි මේක බෞද්ධයන්ට විතරයි මේක ස්ත්‍රීන්ට විතරයි මේක පුරුෂයන්ට විතරයි කියලා කිසිම සීමාවක් නැහැ ප්‍රත්‍යක්ෂයෙන්. ඒ තරම ප්‍රත්‍යක්ෂය කියන එක manussත්වයත් හා යන දෙයක්. මෙන්න මේ ප්‍රත්‍යක්ෂය විතරයි විපස්සනාවට අපි ඉස්සර කරගන්නේ සමතේ ඉක්මවල සීලේ ඉක්මවල දානේ ඉක්මවල ප්‍රත්‍යක්ෂය අවශ්‍ය කරනවා. ඒ නිසා මම භාවනා කරනකොට උගාක් වෙලා කමඨාන් සුද්ධ කරනකොට ඒ යොමු කරනවා ඒ බුරුම ස්වාමීන් වහන්සේලා කියපු දුක් ක්‍රමයේද තමයි මූල කර්මස්ථානේ මොකද්ද කියලා අහගන්න. අහන්නේ මූල කර්මස්ථ කොහොමද අත්දකින්නේ කියලා අහනවා. මම අනන්තවත් දැකලා තියෙන යෝගාවචරෝ අවුරුදු 20 කිය භාවනා කරලා තියෙනවා. කවදාකවත් මූල කර්මස්ථානේ අත්දකලා නැහැ. ඉතින් නරියයි බල්ලයි කතා කර කර ඉන්නවා. මම ආනාපානෙකට මම අරක දැක්කා මේක දැක්කා ඊරාට කෑවේ මෙව්වා අද දවල්ට කණ්ඩායම් මෙව්වා අල්ලපු ගෙදර කතා කරේ මෙව්වයි වටපීස්ම තමයි කවදාකවත් ආස්වාස ප්‍රස්වාස දෙක අත්දකින්නකොට ප්‍රත්‍යක්ෂ කරන්නේ මොකද්ද අත්දකින්නේ මොකද්ද කියන්නේ දන්නේ ඉතින් ඒ තාකල් ඒ භාවනාවේ තේමාවක් ඉන්නේ නැහැ ඒ අත්දැකීමක් එකතු වීමක් වෙන්නේ නැහැ යම්ම දවසක එකතු වෙන්න පටන් ගත්තොත් ඊට පස්සේ මාස නිවන් දැකලා මිසක නතර වෙන්නේ නැහැ කියලා මතක තියාගන්න. ඒ නිසා මේ පච්චක්කං වේදි පච්චත්තං වේදිතබ්බෝ කියන එක සුතමේ ඥානෙ නෙවෙයි. චින්තාමේ ඥානෙ නෙවෙයි. ඒ දෙක නැතුවත් බෑ. නමුත් ඒ දෙකෙන් නතර නොවි ඉදිරියට ගිහිල්ලා අස්පනා පිට අතගාලා දැක ගන්න දෙයක්. හැබැයි ඔය කියන තරම් ගැඹුරකුත් නැහැ. තියෙනවනම් ඔය සෝපාක වගේ පොඩි දාපියෙකුට එහෙම නැත්නම් ඔය බාහ්‍ය දාර්ශනික වගේ මේ ඇහෙනකොටම නිවන් දකින්න පුළුවන් ශක්තියක් වෙන්නත් බෑ. දැන් මේ බණ කියන බණ අහන අපි ගත්තොත් එහෙම මේක එච්චරම තද බල ප්‍රශ්නයක් නෙවෙයි. මේ කියලා දුන්නොත් අපි විරුද්ධ වෙන්නේ නැහැ මේකට. එකඟයි. ඒ යම් ප්‍රමාණයක අත්දැකීමකුත් තියෙනවා. ඊගාවට මේ පච්චක්ක ඥාණය දිගට පවත්වා ගැනීම සඳහා නැත්තම් මේ ඇතුළීමෙන් පිටවීමෙන් පටන් ගන්න දේ ඇතුළීම පිටවීම දෙක අතර මැද කොහොමද? ඇතුළෙන් පිටු විනාඩි 5 10ක් බලාන යනකොට කොහොමද ආදි වශයෙන් සද්දයක් ඇහෙනකොට ඇතුළෙන් පිටු කොහොමද වැටෙන්නේ හිතවිලි තියෙන අතරමැද ඇතුළෙන් පිටු කොහොමද වැටෙන්නේ වේදනා තියෙනකොට කොහොමද වැටෙන්නේ කියලා මේකේ සෑම පැතිකඩක්ම බලනවා කියන එක ලේසි ගොනුවක් මේ කමයේ විදිහන වගේ වැඩක් ඒක තමයි ඥානය අවශ්‍ය කරන්නේ ඒක නිසා පච්චක්ක ඥානය කියන එක අවබෝධ කරලා දෙන්න නම් එච්චරම තදබල අමාරුවක් නැහැ ඒක ඇත්තටම ගුරුවරයාගේ වගකීමට වැටෙනවා දැහැහෙන දුරට ඒ පච්චක ඥානට යොමු කරන්න කියන එක උගත් පිරිසකට නම් ගුරුවරයාට ලේසින් කියලා දෙන්න පුළුවන්. නෝගත් කියලා මේකට ඇති නුසුදුසුකමක් නැහැ. ඒතකොට ගුරුවරු විවිධ උපක්‍රම පාවිච්චි කරනවා. ඒ අත්තන් දෙක වාපෝෂ කරලා දෙන්න. කොහොම කරත් පච්චක ඥානය කියන එක මොකක්ද කියන එක වතහ දෙන එක ගුරුන්ට වගකීමට වැටෙනවා. මේ පච්චක ඥානය අවබෝධ කරනකොට සාමාන්‍ය ක්‍රමය තමයි ඉස්සල්ලාම ඒ අවබෝධ කරන දේ රූපාකාරය තමයි අල්ලගන්නේ. සතහන කියලා කියනවා. සතහන දැක්කා. සතහන එක දිගර චිත්තක්ෂණ කීපයක් යනකොට වෙන විකාරයට තමයි මේ සතහනේ හැසිරීම කියන්නේ ආකාරය කියන්නේ ආනේ දෙක දැක්කනම් ඒ පුද්ගලයා ඒ චිත්තක්ෂණය දිගින් දිගට පවත්වනවා නම් අරමුණට පිට දාගෙන මූණට මූණ දාලා පවත්වනවනම් ඒක කවදාකවත් එකම පැතිකඩක් දෙපාරක් වෙන්නේ නැති තරම් එකම සතහනක් නැවත නොපෙන්වෙන තරම් ඒවා එක සැරේයි ලෝකේ සංසාරේ සිද්ධ වෙන්නේ ඊගාවට එන්නේ වෙන එකක් කියන තත්ත්වයට යනකම් යනවා. අන්න එතන ගියාට පස්සේ තමයි පච්චක්ක ලක්ෂණයෙන් පටන් ගත්ත මේ යෝගාවචරය ඊගාට වෙනත් ප්‍රත්‍යක්ෂයක් ලබනවා. මොකද්ද ප්‍රත්‍යක්ෂේ? මේ සෑම දෙෙම එක චිත්තක්ෂණයකට රඟපාලා වෙනස් වෙනවා කියන්නේ. ආපෝ ධාතුවත්, තේජෝ ධාතුවත්, වායෝ ධාතුවත්, පඨවි ධාතුවත් ගරු ලකුණක් ලහු ලකුණක් එක චිත්තක්ෂණයයි තියෙන්නේ. අපිට පෙනුනට මේ හුස්ම රැල්ල පැය ගාණක් බලන්නට එකයි වගේ කියලා ඒ අපි බලන්න නැති නිසා. බැලුවොත් කිසිම හුස්ම දෙක සමානකමක් නැහැ. හුස්ම මුලින් මැදට සමානකමක් නැහැ. සෑම දෙයකම වෙනස්කමක් යනවා. ආන්න ඒක තමයි දෙවෙනි ප්‍රත්‍යක්ෂය. පච්චක්ක ලක්ෂණ හොඳට කලු පිළිමයට බලන්න බලන්න චීන කන්‍යාඩයක් දාන බලන්න බලන්න ලං වෙලා බලන්න බලන්න උත්සන්නව බලන්න බලන්න ආසන්නව බලන්න බලන්න නොබෝ කලකින් තේරුම් අර ගන්නවා එක වතාවකට පෙන්වන පැතිකඩක් තව වතාවකට පෙන්වන්නේ නැති තරම් මේ ලෝකෙ විචිත්‍රයි කියලා. එතකොට පේනවා මුලින් මුලින් අපි බැලුවේ දේවල් අතර වායෝ ධාතුවෙන් පටවි ධාතුව වෙන් වෙන ලකුණ. දැන් දෙක අතර සමානකමක් වශයෙන් ගන්නවා පටවි ධාතුවත් ඇති වෙන්නේ නැති වෙන්නයි වායෝ ධාතුවත් ඇති වෙන්නේ නැති වෙන්නයි ඒව එක සැරයක් ඇති වෙලා ගියේ පෙනුම ආය කවදාකවත් දෙන්නේ ආන ඒක දෙවෙනි ප්‍රත්‍යක්ෂය ඒ ප්‍රත්‍යක්ෂයට කියනවා සෑම දෙයක්ම වෙනස් වෙන සුළු බව. ඒක දේවල් අතර වෙනස්කම දැකපු හිත දැන් දකින්න දේවල් අතර සමකමක් විදියට. මේක තමයි විපස්සනා කියන්නේ. මේ විපස්සනා පිවිසුමයි. ආ මේක තේරුම් අරගන්න නම් පච්චත්තා වේදිතබ්බෝ විඤ්ඤෝයි කියන මේ කතාව අපේ ජීවිතයට සම්බන්ධ වෙලා බලනකොට කියන්න තියෙන්නේ බුදුරජාණන් වහන්සේ බුදු වුණත් ඒත් එක්ක ළඟ ඇඳේ වාඩි වෙලා හිටියත් තව කෙනෙකුට කිසිම එකකින් ඇති ලාභයක් නැහැ. එකම පාත්‍රේ වැළඳුවත් කිසිම ලාභයක් නැහැ. ඒ නිසා බුදුරජාණන් වහන්සේත් එක්ක කොච්චර වෙලා හිටියත් ඒ ප්‍රත්‍යක්ෂ කරනවා කියන්නේ මොකද්ද කියන එක තේරුම් ගන්න බැරි නම් ඒ කලේ මුණින් නමල වසු වැක්කලා වගේ තමයි. බුදුජාන් වහන්සේ නොදැක්කත් නැහුවත් මේ ප්‍රත්‍යක්ෂ කරනවා කියලා කියන්නේ මේකයි එතනමයි විපස්සනා කියන එක තියෙන්නේ මම දැන් මෙතන කියන කල පමණයි. ඒ මගේ කටයුත්ත කරන්ට මේ සංසාරේ කිසිම කෙනෙකුට අබමල් රේණුවකින්වත් මට උදව් කරන්න විදියක් නැහැ. ඒක මම විසින්ම කටයුත්තක් කියලා තේරෙනවා නම් මොනම මොනම මිනිසෙක්වත් මේ වෙලේ පසර දාන එකක් නැහැ. මොකද පස්සට දැම්මයි කියලා අපිට ලාභයක් නෑ එන්න එන්න වෙන්නේ වයසට යන්නේ. එන්න එන්න වෙන්නේ ලෙඩ වෙන එක. එන්න එන්න වෙන්නේ මරණයට යන්නේ. අනිත් එක ඒ පඨවි ධාතුව ආපෝ ධාතුවත් එක්ක කලවම් වුණායි කියලා පඨවි ධාතුවේ ಗುಣ වෙනස් වෙන්නේ නැහැ. ඒ ಗುಣ දරනවා. ඒ වගේ තමයි අපි ලක්ෂයක් වැඩ කරමින් ප්‍රත්‍යක්ෂ කරත් එක වැඩකට එක වැඩ කරමින් ප්‍රත්‍යක්ෂය කරත් ප්‍රත්‍යක්ෂය එකමයි. මේ අපි හිතින් හදාගත්ත බයලජ්ජාවක් තමයි තියෙන්නේ මේ වැඩ වැඩි, යුතුයකම් වැඩි, අනම්මනම් කියන එක. ඒකට හේතුව අපි අර අපේ යන්ත්‍රයේ වටිනාකම දන්නේ නැහැ මෙච්චර වැඩ කරමින් මේ කරන්න පුළුවන් බව දන්නේ නැහැ. ඒ සර්වචන් වහන්සේ අර දවසක ඉඳපාත යනකොට මිනිස්සෙක්ගේ දක්ෂ මිනිස්සෙක් මැජික් පේනවා. උණගස් හතක් එක දිගට බැඳලා මුදුනේම උණගහ උඩ ඇඟ සමබර කරගෙන ඉස්සරහත් උලඟේ පිටිපස්සත් උලඟේ හරියට නම ප්‍රදේශයෙන් උණ ගහ උඩ ඉඳගෙන සමබර කරනවා. සමබර කෙරුවට මොකද මේ මිනිස්සයා බෞද්ධ ගතිය නිසා සරුවචාන්සේ දක්වනකොට දෑයට එකතු කරලා වඳිනවා. ඒතකොට පිළිච අවධානය එකපාරට යනවා සරුවචාන්සියට. සරුවචාන්සිය මතක් කරනවා උඹ මුල මිදලා ඉන්නේ. ඔබ දැන් අග මිදලා ඉන්නේ. ඔබට පුළුවන් නම් මැදත් මිදියන් එතකොටම නිවන් දකින්නවා කියනකොට අර උනගහ උදාර බඩමැද සම්බන්ධලා ඉන්න මාස නිවන් දැකයි කියන්නේ. මුංච පච්චතෝ මුංච පුරේ මුංච පච්චතෝ මුල මිදවා දැන් ඉස්සරහට උලගේ තියෙන. පස්සපැත්තේ මුලගේ තියෙන. මැදත් මුදපන්. එච්චර. ඉතින් මේ මිනිස්සයා එතන ඉන්නේ මොන තරම් සීරු මාරෝගකද මොන තරම් අමාරෝගකද ඒ වගේම පිළිසය අවධානය යොමු වෙලා හරි මොනවා හරිලා වැටුනොත් තල්ල කඩා ගන්නවා ඒක රසාවක් නෙවෙයි මොකක්වත් හම් වෙන්නේ නැහැ. ඒ තියේදිත් නිවන් දකින්න පුළුවන් මේ ප්‍රත්‍යක්ෂය කියන එක කවදාකවත් සංකර වෙන දෙයක් නෙවෙයි කියන එක තේරුම් ගත්ත දවසේ මේ සංකර භාවය කියලා කියන්නේ අපේ හිතේ තියෙන නෝන්ජල්කම, කොන්දපණ නැතිකම. එහෙම නැත්නම් මේකේ තියෙන දක්ෂකම, manussත්වයේ තියෙන වටිනාකම දන්නේ නැතිකම, බුද්ධෝත්පාද කාලයක තියෙන වටිනාකම දන්නේ නැතිකම, ක්ෂණ සම්පත්තිය කියන්නේ මොකක්ද කියලා දන්නේ නැති නිසා අරක නිසා බෑ මේක නිසා බෑ කියලා මේ පච්චක්ක කියන පදේ තේරුම් ගන්න ප්‍රමාණයි. ඒක තේරුම් ගත්තොත් හොඳට තේරෙන දෙයක් තමයි මේ පච්චක්කය සංකීර්ණ කරන්න බෑ. ඒ සංකීර්ණතාවයේ සංකීර්ණතාවයේ තියෙනවා ඒක අනන්න බෑ ඒක පටලවන්න බෑ ඒක බහු වේග වැඩි කරන්න බෑ වේග අඩු කරන්න බෑ ඕනම ඉරියව්වක ඕනම චිත්ත පීඩාවක් තියෙදී ඕනම කෙරුවට නිවන් දකින්න තැන දක්වා යන්න මේ ප්‍රත්‍යක්ෂය උදව් කරනවා ඒකේ මේ මේ භාවනාව සැහැල්ලු කරන්නවක්වත් එහෙම නැත්නම් විපස්සනා කියලා කියන්නේ ඕනම කෙනෙකුට කරන්න පුළුවන් කියන එක නෙවෙයි. පෙන්වන්න හදන්නේ. මේ ප්‍රත්‍යක්ෂ කියන එක තේරුම් ගන්න සත්‍ය සුතමේ ඥානෙ, චින්තාමේ ඥානෙ, ඒ ප්‍රත්‍යක්ෂ ඥානෙට යන කන්නක් ගත්තට පස්සේ ওই මූල ධර්මයෙන් තමයි කොතනක් තියෙන්නේ. ආස්වාද ප්‍රසවාසයෙන් දැනගත්තා නම් මේ හැකලෙමටත් එච්චරයි. ඒකට අන්වේ ඥාන කියලා කියනවා. ඒ නිසා මේ බුද්ධ ශාසනය අපේ බුද්ධ ශාසනය නැත්නම් මේ සර්වඥාසේ දේශනා කරපු සම්යදෘෂ්ටික ශාසනය සාන්දෘෂ්ටික ශාසනයේ කවදාකවත් මේ දෙයක් මැනීමේදී තීන්දුව කිරීමේදී ප්‍රමාණ කිරීමේදී ශ්‍රද්ධාව ඉස්සර කරන්න යන්නේ. ඉස්සර කරන්නේ පච්චක් වෙනවා. ඒකට කියනවා පච්චක්ක සිද්ධා කියලා. සිද්ධා කියලා කියන්නේ යමක් සත්‍යතාවේ මනින් කියන ක්‍රමයට. පච්චක සිද්ධාවෙන් තමයි අනුමාන සිද්ධාවට යන්නේ. මම මෙහෙමනම් අනිත් කෙනත් මෙහෙමයි. දැන් මෙහෙමනම් ඊයේත් මෙහෙමයි. දැන් මෙහෙමනම් හෙටත් මෙහෙමයි කියලා. අන්න එහෙම වෙනකොට තමයි ඊතුරුගේ සද්ධාව සද්දීය සිද්ධාවට යන්නේ. ඒ නිසා සරුවචන් වහන්සේගේ ධර්මය අනිකුත් ආගම් තේරම පටන් අරගන්න ඉවර කරන්නේ සද්ධායි. සරුවචන්සේ පටන් අරගන්නකොට සද්ධාව ගන්නවා. නමුත් වැඩි ඉවර කරන මිම්ම තියෙන ප්‍රත්‍යක්ෂය. ඒක විතරයි අනේ අපේ අනිකුත් ශාසන වලට වෙනස. ආනේක සඳහා යනකොට අපිට භයානකමකුත් හම්බ වෙනවා වගකීමකුත් හම්බ වෙනවා මොකද්ද ප්‍රත්‍යක්ෂ කවදාවත් හදා වේලා ගන්න බෑ තමා විශ්ින් තම තම නැන පමණින් දැනගන්නේ කියලා ප්‍රත්‍යක්ෂ කටයුතු මේ ප්‍රත්‍යක්ෂ කරනවා කියලා මහ විශාල සමීකරණ නෑ හුස්ම ඇතුළට ගන්නකොට ඒ හුස්මේ ලකුණ පිට කරනකොට පිට වෙන ලකුණ වම තිනකොට වම තින බවට පේන වැටහෙන දේ දකුණ තියෙනකොට දකුණ තියෙන බාට වැටහෙන්නේ. ඉතින් පටන් ගන්නකොට අපි පොඩි දරුවෙකුට අකුරු ගන්නකොට අනිත් අතේ සියල්ලම බහා තබලා එක අකුරකින් තමයි පටන් ගන්න උගන්වන්නේ. සංගීතයක් වන්නකොට ඒ මොකක් හරි ටෝන් එකක් අරගෙන ඒක බොහෝ වේලා කිරීමෙන් තමයි කරන්නේ. ඒ මොකද මේ අධ්‍යාපනය දෙන්න ඕන නිසා. නමුත් කරගෙන කරගෙන ගියාට පස්සේ අකුරක්, අකුරු වර්ණගීමක්, වචනයක්, වචනය ව්‍යාකරණගත කිරීමක් වාක්‍යයක් වාක්‍යයෙන් රචනා කිරීමක් රචනයෙන් පරිච්ඡේදයක් පරිච්ඡේදයෙන් පස්සේ ඡේදයක් පොතක් තේමාවක් වශයෙන් ඉහළට යන්න යන්න අකුර පුංචි දෙයක් වෙන බව හැබෑව. නමුත් අකුරෙන් තමයි තේරෙන්නේ. ඒ වගේ තමයි එක වැරකට එක ලකුණක් අවබෝධ කිරීම තරම් මේ භාවනාව සරල කරගත්තොත් ඍජු කරගත්තොත් මේ මූල ධර්මයේ ඕනම සංකීර්ණතාවකට යවන්න පුළුවන්. ඒ නිසා තමයි මොනම සංකීර්ණ ජීවිතයක් ගත කරත් මොනම ඉරියව්වක වුණත් මොනම ඇබැග්ගකදී වුණත් නිවන් අවබෝධ කරගන්න තියෙන ඉඩේ වෙනසක් නැහැ. හිතා ගන්න අමාරුයි. නමුත් කවම කවදාකවත් දෙන්නේ එකම අවස්ථාවක් නිවන් ලබන්නේ. අනිවාර්යයෙන්ම නිවන් ලබන්නේ Tamanටම ආවේනික ක්‍රමයකට. ඒ මොකද මේ ලෝකය කියන මේ සංස්කාර කියන මේ කෙලෙස් කියන ගැටේ අපි නම් ගහන්නේ ඒක අපි විසින් මවන ලද්දක් නම් ලියන්නත් වෙන්නේ අප තමයි. අපේ හිඳ වෙන කාටවත් බලන්න බෑ. අපේ හිනේ අපිම දකින්න ඕනේ. ඒ වගේ තමයි මේ ලෝකයේ කියලා සම්මතයට අපි මවාගත්ත මේ දේවල් ගුරුවරයාගේ ඥානේ එහෙම නැත්නම් බුදුහාමුදුරගේ ඥානේ ලියන්න බෑ. කැටි ගහපු එක නාම ලියන්න ඕනේ. ඒකත් මේ පච්චක්ක කියන වචනේ වටිනාකමක්. ඒක නිසා පටන් අර ගන්නකොට නොදන්න කෙනෙක් වාගේ අද පටන් ගන්න කෙනෙක් වගේ ප්‍රකට ප්‍රථම දේෙන් පටන් අර ගන්නවා නම් ඒ දැනුව පැතිරි ඉතිරි යන්න පටන් අරගත්තාට පස්සේ අපිට හිතා ගන්නවත් බෑ. ඒක නිසා අටුවාවේදී විසුද්ධි මාර්ගයේ වගේ ටික කියන අටුවාවේදී යථාපාකටං විපස්සනා බිනිවේෂෝ කියලා න්‍යාය පදයක් හදලා තියෙනවා. යමක් ප්‍රකටද එතනින් බැස ගන්න. ඒක මොකක් වුණ ප්‍රශ්නයක්ද? හැබැයි ඒක හොඳට පිළිසිතුව දැනගන්න. ඊට පස්සේ ඒ ක්‍රමෙම දිගට දිගට කරගෙන යනකොට යනකොට අප්‍රකට දේත් පස්සේ පේන්න පටන් ගන්නවා. යකාපාකටම් විපස්සනා ප්‍රනිවේෂෝ පටන් ගන්න ප්‍රකට දේෙන් පටන් අරගත්තට සතිය සමාධිය වැඩනකොට සම්පූර්ණ අප්‍රකට දේවල් එන්නේ එන්නේ ප්‍රකට වෙන්න පටන් ගන්නවා. උපමාවක් විදිහට කියනවා නම් මේ ඉරයි හඳයි දෙක සම්බන්ධ වෙලා තියෙන්නේ පුදුම ක්‍රමයකට. අපේ මේ හඳ පොළොව වටේ කරකෙන්න දවස් 28ක් යනවා. ওই 28 යනකොට හඳ Taman වටේ එක සැරයක් කරකැවෙන. නිසා හැමදාම පොළොවට හඳ දාමුණ දාන්න එක පැත්තක් විතරයි. සම්පූර්ණ දවස් 28 යනකම්ම එකම මුණතයි මේ පැත්තට දාන්නේ. ඉතින් අපේ විද්‍යාඥයෝ අටවගෙන මේ දුරදක්ෂණ බලාගෙන ඉඳලා තියෙනවා. හැමදාම මේක චන්ද්‍ර මණ්ඩලයක් කිව්වා මිසක් ගෝලයක් කියලා හිතා ගන්න බැරි වුණා මොකද හැමදාම එකම මූණක් ආඩුව පේන්නේ. කරගෙන බවක් පේන්නත් නැහැ. එකම මූණද. මොකද හේතුව දෙකම පුදුම සමීකරණයක දුවන්නේ. හඳවට හඳ පොළවට යන දවස් 26ක් යනවා. හඳ තමන්ගේ අක්ෂය වටේ කරගෙන දවස් 28ක් ගන්න. ඒකෝට හැමදාම මෙහෙම. ඉතින් මේගොල්ලන්ට කවදාකවත් හඳේ අනිත් පැත්තේ සිටියම ඇඳ ගන්න බෑ. ඒ මොකද හැමදාම එක පැත්තට මුණ දානවා. නමුත් මේගොල්ල මේ තිබුණු අප්‍රකියට උත්සාහය නිසා තේරුම් ගන්න තියෙනවා අවුරුදු 40ක් බලන්න හිටියොත් හඳේ 105ක දෝලනයක් සිද්ධ වෙනවා කියන්නේ. බොහෝම කාලයක් බලන්න හිටියොත් 105ක් දෝලණය වෙනවා. එතකොට මේ පැත්තට දෝලණය වෙනකොට ඉස්සර තිබුණු 150ක් දක්වනකොට 105ක් එකතු කර ගන්න පුළුවන්. 55යි. අනිත් පැත්තට දෝලණය වෙනකොට තවත් පහක් පුළුවන් දැන් 160ක් මැප් කරලා ඉවරයි. හැමදාම මූණට දැම්මට අබැග්ග සිද්ධ වෙනවා. අබැග්ග සිද්ධ වෙන හැම වෙලාවකම අලුත් මූණ තප්පේ. අලුත් මූණ තප්ප නෙමෙයි ප්‍රතිශතය වැඩි වෙනවා. ඔන්න ඔය විදිහට දිගට දිගට දිගට එකම වගේ පෙනුනත් හුඟක් වෙලා බලන්න හිටියොත් මුන්නවා හරි වෙනසක් වෙලා අලුත් දේවල් දැක් ගන්න පුළුවන් වෙනවා. ඒ දකින්න තෙක් හරියටම ඇහැට ප්‍රත්‍යක්ෂ වෙන තෙක් අපි කවදාකවත් සිතියම් කරන්න හම්බ වෙන්නේ නැහැ. ආ මේ විදිහට ආනාපානි අවුරුදු 40ක් කරත් කරලා බලනකොට අරිට වැඩිය මොකද්ද වෙනසක් තියෙනවා. ආනේ හැම වෙනසක්ම දැක ගන්න අසුලෝ බලන්න හිටියොත් අවුරුදු 40ක් කරන ලොකු කාලයක් තමයි. නමුත් පොළවේ ඉඳලාම වැඩේ කරගන්න පුළුවන් තත්ත්වයක් තියෙනවා. ඒ නිසා මේ විපස්සනා භාවනා කරනකොට ආශේවති භාවේති බහුලී කරෝති කියලා සරුවචනසේ ක්‍රමයේ කියලා කියනවා ඉස්සල්ලාම තමන් භාවනා කරන්න ගන්න අරමුණ ආශ්‍රය කරලා බලන්න. මට වැඩියෙන් වැටෙන්නේ පිම්බීම හැකිලිමද ආනාපානෙද ආනාපානෙ කිව්වහම නාසිකාග්‍රේද තොල උඩද කියලා හොයන්න. ඒක හොඳට ආශ්‍රය කරලා බලලා ඊගාට භාවනා කරන්න. ආයේකේ ආකාර තේරම් බලන්න. ඊට පස්සේ ඒකම නැවත නැවත බලන්න. බලන්න යනකොට ප්‍රත්‍යක්ෂ ලක්ෂණ කැඳී ගල බේරුවා වගේ පේන්න පටන් ගන්නවා. ඒව බහුල වෙන්න වෙන්න වෙන්න තමයි මේ ප්‍රත්‍යක්ෂ ලක්ෂණ බොහෝ තිබුණා. එක නිකා පටල වෙන්නේ නැහැ, සංකර වෙන්නේ නැහැ, ඇනෙන්නේ නැහැ, කලවම් වෙන්නේ නැහැ, විකාර වෙන්නේ නැහැ. ඒ ලක්ෂණ පෙන්වනවා. ඒ ආකාරයෙන් පෙන්වනවා. ආනේ බලන බලා ඉන්නකොට තමයි බොහෝ ශබ්ද වේදනා හිතවිලි මැද ආනාපානයේ විවිධ සංකර පැතිකඩ බලනකොට තමයි භාවනා වේග වෙනකොට යව කැවෙනකොට තමයි ඒවා සේරම එක චිත්තක්ෂණයකින් වෙනස් දෙයක් බවට පත් වෙන බව තේරුම් ගන්න වෙලාවට තමයි ඒ සම්තති ලක්ෂණය තේරුම් ගන්න පුළුවන්. එතකොට ඒකත් ප්‍රත්‍යක්ෂයක් වෙනවා. කවුරුත් කියලා නෙමෙයි. පොත් බලපු කෙනාට හිතා ගන්න බෑ. කල්පනා කරන කෙනෙකුට හිතා ගන්න බෑ. හැමදාම කියනවා කොහොමද මේ සම්මුතිය ප්‍රත්‍යක්ෂයක් වෙන්නේ කියලා. ඒ සඳහා ඒ කියන ක්‍රමවේදයට යන්න ඕනේ ආශීවේති භාවේති බෞලීකරෝතිද ඊයරවස ප්‍රත්‍යක්ෂ වුණාට පස්සේ කවදාකවත් ජීවිතේට සංසාරෙට ඒක අමතක කරන්න බෑ. ඒ මනුෂ්‍යගේ මතකයෙන් ඒක අයින් කරන්න පුළුවන් ශක්තියකුත් නැහැ. ඒ නිසා අපි කවදා හෝ මේ වැඩේ කරන්න. කරන්නේ නැතුව අපිට නිවන් දකින්න වෙන ක්‍රමයක් නැහැ. ඉතින් ඒ නිසා මේ ප්‍රත්‍යක්ෂ ඥානෙ ප්‍රත්‍යක්ෂ කියන වචනේ තේරුම් ගත්තට පස්සේ අපිට එන වගකීම නිසා සත්පුරුෂයාට ධෛර්යයක් වෙනවා. අසත්පුරුෂයාට බය බය හිතනවා කම්මැලි හිතනවා මේක කරගන්න බැරි කියලා හිතනවා. ඉතින් මේ ඥානවන්තයාට පමණයි මේක කරන්න පුළුවන් කියන එකයි මේ පච්චත මේ තබ්බු විඤ්ඤෝහි කියන එකේ සරුවත්තරසේ සඳහන් කරන්නේ. උගාක් තැන්වල මේක අමතරව සරුවත්තරන්සේ ඥානවන්තයාට පමණයි මේක සීකරන්න පුළුවන් වෙන්නේ කියන එක කියලා කියනවා. ඒ මොකද අණ්ඩමණ්ඩ හිතකින් කලකොල හිතකින් බෑ කියන හිතකින් පැකිලෙන හිතකින් කවදාකවත් ඒක කරන්න බෑ. හැකි සංඥාවෙන්ම කරන්න ඕනේ. ආන්නේ ඒ නිසා මේ ඥානවන්තයාට පමණයි මේක කළ හැකි කියන පදේ කියනකොට උන්වහන්සේ ඒ සමරසල්ල සමාන්තරව යන ಗುಣ රාශියක් වෙනවා යෝගාවචරය වැඩි වෙනවා. ඒ ටික අපිට වැදගත් වෙනවා. අපි යම් තැනකදී අඩුගානේ වායෝ පොට්ටබ්බ ධාතුව දැක්කනම් ඒක අනිකුත් පට වියාපෝ තේජෝ වලට පැතිරලා වැඩෙන්න, නාම ධර්ම වලට පැතිරලා වැඩෙන්න, කිචිලි වේදනා සාධු දිගේ පැතිරලා වැඩෙන්න, ඉඳගෙන ඉන්න කරපු එක සත් සංඛාප්පණයට ලක්ෂණෙන් ඉදින්දා වැඩවලට වැඩෙන්න ඒ අනිකුත් ගුණ ටික අවශ්‍යයි. විශේෂයෙන්ම මේ අනුරුද්ධ සූත්‍රයේදී සර්වඥන්තේ පඤ්ඤාවත් අසායන් ධම්මෝ නායන් ධම්මෝ දුප්පඤ්ඤස්ස කියන වචනේ පාවිච්චි කරන්නේ ඉස්සරලා මොකද ලස්සන උපමා ටිකක්. උපමාම කියන්න බෑ. න්‍යාය ධර්ම ටිකක් පේනවා, පෙන්නනවා. අපිච්චසායන් දමුනායන් දමු මහිච්චසාය කියලා. අල්පේච්ඡතාවයේ ඇති විඤ්ඤාට පමණයි මේ ධර්මයේ කවදාකවත් මහේච්ඡතාවය ඇති කරන්නට බෑ කියලා කියනවා. අල්පේච්ඡතාවය කියලා කියන්නේ මේ සිව්පසය ලද දෙයින් සතුට වෙන ගතිය. මේ බොහොම අමාරු තේරුම් අරගන්න මේ පච්චක්ක ලක්ෂණය කොහොමද නැත්නම් ප්‍රඥාවන්තයට පමණයි මේ වෙන්වෙන් වශයෙන් දැනගන්න පුළුවන් කියන එක අල්පේච්ඡතාවයත් එක්ක සම්බන්ධ වෙන්නේ කියලා. නමුත් ඒවා ඒ තරම්ම ගැඹුරේ සම්බන්ධ වෙච්ච න්‍යාය ධර්ම. ඒ අල්පේච්ඡතාවයේ ඇති කෙනාට පමණමයි දේවල් සංකීර්ණ කරන විෂදව දැනගැනීමේ සරලව දැනගැනීමේ ක්‍රමයක වැඩ ඉන්න යෝගාවචරය දේවල් අනනවනම් එළිය සංකීර්ණ කරනවා නම් මවාපානවා නම් මහේච්ඡතාවයට යනවනම් ඒ එළියේ තියෙන ආකල්පය අර ඇතුළට ගලපන ආකල්පය අතර විශාල වෙනසක් ඇති වෙනවා. ඒක නිසා හැම වෙලාවෙම පුළුවන්තර අල්පේච්ඡතාවයකට යන්න. අල්පේච්ඡතාවය කියන්නේ තද දෙයින් සතු වෙන ගතිය. නමුත් ඒක ගැඹුරු පැත්තක් තියෙනවා. මොකද්ද? තමන් යම් කිසි සීලයක පිළිපදියා නම් සමාධියක් ලැබුවා නම් ප්‍රඥාවක් ලැබුවා නම් මාර්ගඵලයක් ලැබුවා නම් කාටවත් නොකියන එකත් අල්පේච්ඡතාවයකට. ඒකට කියන්නේ අධිගම අල්පේච්ඡතාවය කියලා. අපි යම් විදිහකට සතිය පිහිටුවා ගත්තා. අපි යම් විදිහකට සීලයක පිහිටියා. අපි යම් විදිහකට මාර්ග මේ ධ්‍යානයක් ලැබුවා. අපි යම් විදිහකට විපස්සනා ඥානයක් ලැබුවා නැත්නම් අපි මාර්ගඵලයක් ලැබුවයි කියලා හිතමු. අනිවාර්යයෙන් මේ යෝගාචර දැනගන්න මේක කාටවත් නොදැනෙන්න පවත්වන්නේ නැත්නම් මගේ ගමනේ ඉතින් ඉවරයි. කටමැද දොඩවන්න ගියොත් යෝගාචර කමනක් නැහැ. පච්චක්ෂයක් ලබන්න බෑ. ඥානවන්ත නැහැ. අල්පේච්ච නැහැ. එනිසා සරුවචන් වහන්සේගේ මේ වැඩපිළිවෙල සරුවචන් වහන්සේගේ ගුණයක් ප්‍රකාශ කරමින් තමයි යන්නේ අන්ධහැර පෑමක් නැහැ. කියා පෑමක් නැහැ. ಗುಣ වසාගෙන යන ගමනක් තියෙනවා. ඒක නිසා ගුණවතුන් හොයනවා කියන එක ලේසි නෑ. මොකද හේතුව ලෝකේ ඉන්නා තාක් ඉන්නේ තමන්ගේ නැති ගුණ කියාපාන ඇති ගුණ ඇති නුගුණ වසංගන සත මායා ගුණේ තමයි ලෝකෙ පිරලා තියෙන්නේ. අද තියෙන මේ පාරිභෝගික සමාජයක්. ඒ සමාජයක යම් කිසි කෙනෙක් අල්පේච්ඡතාවයේ රකින්නවනම් ආධුනිකයා කොහෙන්ද දැනගන්නේ? හරිම අමාරුයි. අද තියෙන්නෙම සම්පූර්ණම මේ සටමායාවෙන් පිරිච්ච තරම්. ඉතින් ඒ නිසා අපි හිතනවා ඒ සටමායාවේ සහිත ලෝකේ අපි සටමායාවේ නොවි කරන්න බෑ කියලා. බිස්නස් කරන්න බෑ බොරු නොකියයි කියලා කට්ටිය හිතනවා. එහෙම නැත්නම් කට්ටිය මේ ජයට මේ සුකොබ්බෝගී යාන වාහන වලින් කටයුතු කරද්දී අපි ඒක කෙරුවේ නැත්නම් අපේ දරුවන්ට පාරේ බහලා යන්න බැරි වෙයි කියලා අපි හිතනවා නම් එහෙනම් මේ ඔක්කොටම පිස්සු කියලා අපිත් පිස්සු හදා ගන්න හදන කතාවක් තියෙනවා. නමුත් සර්වචනාසේ කිසියම් පැකිලීමක් නැතුව ಜಾති ගෝත්‍ර වර්ණ ભેද මොකක්වත් නැතුව කියනවා. පුළුවන් තරම් අල්පේච්චුනොත් විතරයි මේ කියන පච්චකතාවයට අවශ්‍ය කරන ඥාණය ලැබෙන්නේ. ඒ අල්පේච්ඡතාවයේ දේවල් වලට විතරක් නෙමේ තමන්ගේ ಗುಣ වසාගෙන ජීවත් වෙන ගතියක් තියෙනවා. මෙන්න මේ වැඩේදිත් පච්චත්තයි. එක එක්කෙනෙක් එක එක්කෙනෙක් විසින් තමන්ගේ ಗುಣ වසා ගන්න ක්‍රමය දැනගන්න ඕනේ. ඒ කවදාකවත් ගුරු කියලා දෙන්නේ නැහැ. බුදුහාමුදුරුවෝ පොතේ දීලත් නැහැ. අච්චර ලෝකයේ මහිච්ඡකමට දඟලද්දී නැත්නම් සතමායා ගුණ තියෙද්දි යෝගාවචරය දැනගත්තොත් මේ ඥානවන්ත වුණොත් මම මේ වෙලාවේදී මගේ ಗುಣ වසාගෙන ජීවත් වෙන්නේ කොහොමද කියලා ඒක යෝගාවචරයට ජීවිතයේ ලස්සන විරෝධාංශයක් වඩපත් වෙනවා. අයියයි මල්ලි දෙන්නේ කවුරුත් 18ක් පැවිදි වෙලා බණ භාවනා කරලා තියෙනවා. ඒ අයියා මේ සත්‍ය මේ සංජිකා මේ සංජිකාංග සමාදන් වෙලා කවදාකවත් කොන්ද හරහා දාන්න නැතුළු මුළු රැයම ඉන්නේ ඉඳගෙන. නිදි වැවීමේ දුතහංගයක් ඇති. පස්සේ මේ දෙන්න දවසට අයියා මල්ලි හාමුදුරුවෝ දෙන්නම් බැරි කියලා කැලේ ඉන්න වෙලාවේදී දෙන්න ළඟ ගස් දෙකක් ළඟ ඉඳලා තියෙනවා. මල්ලි මේක දන්නේ නැහැ මල්ලි බුදිනවා. බ්‍රෑමැද අකුණු ගහලා වැස්සක් ඇතිලා කියනවා. එතකොට මල්ලිට හැරිලා බලනකොට අයියා ගහක් උඩ පාඩි වෙලා ඉන්නවලු. අයියා හාමුදුරුවෝ. එතකොට අයියා මල්ලිට වෙනවා මේ සමහර විටක දුතාංග සමාදන් වෙලා රකින්නවද දන්නේත් නැහැ කියලා. ඊට පස්සේ <coughs> කියලා එවලු මේ ස්වාමීන් වහන්සේ දුතාංගයකද කියලා. අර අවුරුදු 18ක් රැක්ක දුතාංගේ කඩලා ඒ වෙලාවෙම ඇලුනා. නෑ කිව්වා ඊට පස්සේ. ඒ මොකද මල්ලි හරි දැනගත්තොත් මේ අවුරුදු 18 රැක්කයි කියලා ඒක මගේ ඉදිරියට බාධායි කියලා. සාමාන්‍ය දුතාංගයක් කරන්නේ බෙල්ල කඩලා හරි රකින්න එක. කඩන්නේ නමුත් කවුරු හරි කෙනෙක් දැක්කයි කියලා අවුරුදු 18ක් රැකපු දූතාංගය ඒ වෙලාවෙම කඩලා ඇලවෙලා නැහැ කියලා කියනවා. ඒ තරමටම අල්පේච්ච වෙන්නේ කියලා කියනවා මේ ශාසනය ඉදිරියට යන්න. ඒව උපක්‍රම කවුරු කියලා දෙයි කියලා හිතන්න එපා. ඒක මේ ලුණු මිරිස් කන මොලේට තේරෙන්න ඕනේ. අපේ තියෙන්නේ මහිච්ඡතාවය. අපේ තියෙන්නේ අඳුරයි. අපේ තියෙන්නේ සතමායාවී ගතිය. අපේ තියෙන්නේ වංචනික ධර්ම. මේ වංචනික ධර්මත් එක්ක මේ සතිය කොහොමද පවත්න්නේ? ඒක තමයි මේ ගෙවල් දොරේ භාවනා කරන්නේ කොහොමද? සංකීර්ණතාවයකදී භාවනා කරන්නේ කොහොමද? හතර ඉරියව්වෙන් භාවනා කරන්නේ කොහොමද? සෑම දෙයකටම ප්‍රශ්නේ තියෙන්නේ අපි මේ දන්න දැනුම ඇතුළත පුළුවන් තරම් වඩන්න ඕනේ. පිටතට පුළුවන් තරම් නොපෙනෙන්නේ. මේක චාටුවක්ද මායාවක්ද කියලා හිතෙන්න ඉඩ තියෙනව නෑ. එහෙම නැත්තම් මේ ගමන යන්න බෑ. ඒ නිසා අල්පේච්ඡතාවයත් මහේච්ඡතාවයත් තේරුම් අරගෙන අල්පේච්ඡතාවය සඳහා විපස්සනා කරනවා. අල්පේච්ඡතාවය සඳහා ප්‍රත්‍යක්ෂ ඥානයක් තියෙනවා. මේ පුද්ගලයා මෙහෙමයි මෙයත් එක්ක වැඩ කරන්න තියෙන්නේ මෙහෙමයි කියනවා මිස එයාට බෙදලා හැදෙන්නේ මෙයාට බෙදන්න බෑ. ලබ්බට තිබ්බත් පූර්ණ කියන්න එපයි කියලා අපේ අපච්චි ඉන්න කාලේ කියනවා. ලබ්බ වෙනයි කුඹල වෙනයි. ඒ දෙක දන්නේ නැත්නම් මොන විපස්සනාවද? මොන මානකමක්ද මොන යෝගාවචරකමක්ද මොන චර්යාවක්ද එසයි අල්පේච්ඡතාවය කියන එක තේරුම් ගන්න. ඒක තේරෙන්නේ නැහැ මුලදී. ඒක හානියකුත් අඩුයි මුලදී. ඒත් ඉදිරියට යන්න යන්න යන්න යන්න ඒක පිළිබඳව තේරුම් ගන්න තරම් කල්යාණ මිත්‍යාසුරක් නැත්නම් ඒක පිළිබඳ සංවේදී භාවයක් නැත්නම් ඕතෝදමලේ දානවා. ඒක අඩියක් ඉහළට ගන්න හදනකොට අඩි දෙකක් ලෙසලා වැටෙනවා. දන්නේ නැහැ තමයි මොකද මේ වෙන්නේ කියලා. හේතුව මොකද? ඇඟට නොදැනීමේ අනුන්ට කියාපෑම. මේක තමයි උගක් වෙලාවට කාට කොහොම කිව්වත් මට තේරෙන්නේ නැහැ තාම තේරුම් ගත්ත බවයක් මේ කතාව වැඩි තමයි. බුදුආන් තරම් ආරසා කරන්න හිටියොත් ලේසි. කතා කරන්න ගත්තොත් අපිට ඇඟට තේරෙන්නේ නැහැ, තොල්ලේ කටේ තේරෙන්නේ නැහැ, ගෑවෙන්නේ නැහැ. මේ Tamange පුළුවන් කාර්කම් තමයි කියවේ. අර ගමේ මිනිස්සුෙකුට ගල හැලිච්ච මුද්දක් හම්බුනා. ඒක දාගත්ත වෙලාවෙ ඉඳලා මේ මනුස්සට ආසාව තියෙන මට මුද්දක් හම්බෙච්ච බව කියන්නේ. තව මිනිස්සුයෙකුට ගමේ ගෑනු කෙනෙකුට කරාඹු ජෝඩුවෙන් එකක් හම්බුණා. ඒක මේ මිනිස්සයා දාගෙන අර මුද්ද තියෙන මිනිස්සයා ගිහිල්ලා අර මුද්ද පෙන්න පෙන කිව්වලු කොහෙද නගේ යන්නේ මේ මේ මේ තරමේ ගොන්දුතු ආදෝ කියලා අර මුද්ද හොල්ලෝලා අකින් පෙන්වවලු අර මිනිස්සයා. අර මාසකල් තනි කන පෙන්න ඒ තරමේ ගොන් මං දුතු වේ නෑ කියලා අර තනි කරාඹු පෙන්වවලු. ඕක තමයි ගමේ දිත්තේ. යෝගාචර දෙන්නේ කතා කරනකොටත් ওই සිල්ලම්ම තමයි. ඉතින් අල්පේච්ඡතාවයේදී ලුවාතරන් කායික ක්‍රියා කළ යුත්තේ කරන්න. අනවශ්‍ය දේවල් නැතර කරන්න. කතාවේදී ධම්මී වා කතා හරියව තුන්හි බව. කරනවා නම් ධර්ම කතාවක් කරන්න එහෙම නැත්නම් කරබන් නිකන්. එතකොට විතරමයි හිතේ ප්‍රපංච කිරීම පිළිබඳව අවබෝධයක් ගන්න පුළුවන්. අලියන කඩළු ඇරලා තියෙද්දී කුඹි කඩළු වහන්න බෑ කියලා කියනවා. ඔගේ කතාවෙන් සහ ක්‍රියාවෙන් අපි සංවර වෙන්න උත්සාහ කරන්නේ නැත්නම් අල්පේච්ච වෙන්න උත්සාහ කරන්නේ නැත්නම් මනසේ සිදුවෙන මේ පංච ධර්ම වංචනික ධර්ම කවදාකවත් නැත කරන්න බෑ. ඒක අපරාධයක් නෙවෙයි. හැබැයි යෝගාවචරය පච්චත්තව අවබෝධ කරගන්න. කවුරු කට ගෙවෙනකන් කිව්වත් Tamanට ඒක තේරෙන තාක් හොදෝ තමයි දෙමිල්ලක් තමයි වෙන්නේ. පස්කඩේ හකුරු වහන් කරනවා වගේ කොච්චර හම්බු කෙරුවත් අරසා කරන්න දන්නේ නැහැ. ඉතින් ගමනක් නැහැ. ඉතින් මේක ආධුනික යෝගාවචර ගොඩාක් සිදු කරන දෙයක්. මොනවද ඒගොල්ලෝ හිතන්නේ පේන කතා කරන්න හොඳ නෑ නමුත් හැංගිලා කතා කරනකොට කමක් නැහැ. ඉතින් කවුද රවටේ? කවුද ප්‍රත්‍යක්ෂ කරන්නේ මේකේ ධර්මයේ? අන්තිමට එනකොට පුදුම බයක් ඇති වෙනවා ගණන් කරන්න හිතෙනවා දවසක් කරන කතාව මොකද ඒ තරම්ම මල්ල කටය ගියා වගේ ලීලා යන ගතියක් තියෙනවා ගුණ ධර්ම සේරම රූර බයින ගතියක් තියෙනවා සල්පේක්ෂතාවය කියන ගොඩාක් ගැඹුරක් ඒක ප්‍රත්‍යක්ෂ කළ යුත්තක් ගුරුවරයා කොච්චර දැනගත්තත් වැඩක් නැහැ කොච්චර අහලා තිබුණත් වැඩකුත් නැහැ ඒ කරද්දිම අස්පනාකට ලේපිට තේරෙන්න ඕනේ උපයවට වැඩක් නැහැ හම්බ කරුවට වැඩක් නැහැ දකින්න දන්නේ ඊට සංසුප්ති කතා. සංසුප්තස්සයන් දමනෝ නායන් දමෝ අසංසුප්තස්ස කියලා කියනවා. ලද දෙයින් සතුටු වීම දන්නේ නැත්නම් දැන් මේ හම්බෙලා තියෙන මනුස්ස බුද්ධෝත්පාද කාලය ගැන අගය කරන්නේ නැත්නම් හම්බෙච්ච මනුස්සාත්ම භාවය අගය කරන්නේ නැත්නම් හම්බෙච්ච මේ ඇහැකට දිවනාසය කියන දේවල් මේ ප්‍රകൃතිය තියෙන කගේ කරන්නේ නැත්නම් හම්බෙලා දෙන මේ වටිනා කල්යාණ මිත්‍ර ධර්ම කතා අගය කරන්නේ නැත්තම් පැවිද්ද අගය කරන්නේ නැත්තම් කල්යාණ මිත්‍ර ආශ්‍රය අගය කරන්නේ නැත්තම් අනේ මට මේක නෑනේ අරක නෑනේ කිය කියා කියන්න පටන් ගන්න මනුස්සයට ඒක සාපයක් වෙනවා වෙන කවුරු සාප කරන්න ඕනේ මේ ලැබිච්ච දුර්ලභම වස්තු හත අමතක කරලා මට අරක නෑනේ මේක නෑනේ කියන එක දැන් අභිග්ග තාත්තා අගොස්තුමා කියලා කියනවා මම මේ ලක්ෂණ මිරිවැඩි හංගලක් නෑයි කියලා කොච්චර දෝ ඇඬුවා කකුල් දෙක නැතුව පස්සෙන් යන මිනිහා දකින්න එකක් තියෙනවා. මට කුංකුම ආංජන නැහැ කියලා මං කොච්චර දෝ ඇඬුවා අම්මා තාත්තත් එක්ක රණ්ඩු කරා අන්ධ මිනිස්සෙක් දකින්න එකක් කියලා. අපිටත් කවදාද පළුවක් ගිය දවසට තේරෙයි අහ දැන් නම් පමයි කියලා. නිසා මේ ලැබිලා තියෙන මේ වටිනාශන සම්පත්තිය අමතක කරලා අරක නෑ මේක නෑ කියන තරම් අපි අසන්තුෂ්ටි වෙනවනම් වෙන සාපෝණ කරන්නේ. ඒක ප්‍රත්‍යක්ෂ කරගන්න යුක්තක්. තම තමන් විසින් අවබෝධ කළ යුතුයි. බුදුජානක හැමදාම තමන්නාගේ දවසේ වැඩදීම කරලා ගන්ධ කිලියට යනකොට ගන්ධ කිලියේ එලිපත්ත බාගල අනිත් පැත්ත හැරෙනවා. අනිත් පැත්ත හැරලා ඒ වෙනකොට වඳින්න ආවිදින සංඝයාට මතක් කරනවලු දුර්ලභෝ බුද්ධප්පාදෝ ලෝකස්මි දුර්ලභෝ manussත්ත පරිලාභෝ දුර්ලභාඛන සම්පත්තිය දුර්ලභා සද්ධම්ම සවණ දුර්ලභා පබ්බජ්ජා දුර්ලභා සප්පුරිස සංචේ මහන්නේ මේ බුද්ධෝත්පාද කාලය දුර්ලභයි. මේ කියන්නේ කවුද? බුදුහාමුදුරුවෝමයි. මහන්නේ මේ manussාත්ම භාවයේ දුර්ලභයි. මේ කියන්නේ කාටද? ඇක්කන් ඇති මිනිස්සෙයින්ටයි. මිනිස්සෙනි මේ චන සම්පත්තිය දුර්ලභයි. ඒ කියන්නේ කාටද? මම දැන් මෙතන ඉන්න ඕනේ කියලා හිතාගත්ත පිරිසකටමයි. මේ ධර්ම දේශනාව දුර්ලභයි. මේ පැවිද්ද දුර්ලභයි. මේ සත්පුරුෂ සංසේවනයේ දුර්ලභයි. මෙච්චර වටිනා දේවල් කියාගෙන අපි උදේ ඉඳලා හැන්ද වෙනකන් කී පැත්තකින් අරක නැ මේක නැ කියලා කියනවා. ඉතින් අපි මේවා ලබන්න අපි කොච්චර සංසාරේ පින් කරන්නද? කෝයේ පින් වලට ගෞරවයක්. ඒ ඔක්කොම පරිසම් දීලා ඔක්කොම හම්බෙලා සමම්පෙච්ච සමම්පෙච්ච මල් වට්ටියකට වැඩම කරව 13 ආංශ නමක් වගේ අපිට වටිනා බුද්ධ ශාස්ත්‍රයක් හම්බෙලා තියෙනවා. ඒ තියෙද්දිත් අරක නැ මේක නැ කියනවා. ඒක නිසා භාවනා කරන කෙනා ඥානවන්තයා ප්‍රත්‍යක්ෂ අවබෝධ කරගන්න ඕන එකන හැම වෙලාවෙම කල්පනා කරලා බලන්න සතුට වෙන්න තියෙන කාරණාව. ඒ තුප්පහිකමකින්, වැරදි දෙයකින්, අධාර්මයකින්, අසද්ධර්මයකින් නෙවෙයි. මේ ලැබිච්ච චිත්තක්ෂණය කාටද මායෙකටවත් පුළුවන් ද මගෙන් අයින් කරන්න? මම මේ වෙලාවේ සතියින් ඉන්න ඕන නම් කාටද පුළුවන් ඒක වෙනස් කරන්න? මට පුළුවන් ද වෙන කෙනෙක් සතියින් එක වෙනස් කරන්න බෑ. ඒ වගේම මට වෙන මගේ එකක් කාට වෙනස් කරන්න බෑ කියලා මෙන්න මේ සන්තුෂ්ඨිතාවයේ තේරුම් අරගත් මනුස්සත්වයේ හැම චිත්තක්ෂණයකම කෙලස් මේ මේ ක්ෂණ සම්පත්තියක් වෙනවා කෙලස් කැපෙනවා. ඒ වගේම පවිවේකතා හැම වෙලාවෙම කල්පනා කරන්න ඕනේ මේ ලෝකේ බන්ධන කොච්චර ගෙනල්ලා කරේ එල්ලන්න හැදුව තමයි විවේකේ හොයන්නේ. උදේ ධර්ම සාකච්ඡාවක් මතක් කරා වගේ සර්වචනංශ පින්ඳ පාතේ පාත්‍රය අරගෙන ගමට වඩිනවා. මේ අනුකම්පාවයි. මහා කරුණාවයි. මනුෂ්‍යයාට හිතසුව පිණිස, ලෝකයාට අර්ථ සිද්ධිය පිණිස. ඒක පින්නපාරේ ගත්තට පස්සේ තමන්ගේ කුටියට එනවා මහා ප්‍රඥාව. ඒ තමන්ගේ ඥාණය වඩා ගන්න. මේ දෙකම කෙරෙන්න ඕනේ. ඒකෙදි ප්‍රමාණය දැනගත්තා නම් ඒක ගැමියන්ට දොස් කියන්න බෑ මේ පින්නපාතේ බෙදෙන කට්ටියට මේ අපේ විවිධකේ බාධා කරුවා නැත්නම් අපිට විවිධකේ දුන්නයි කියලා. ඒක තමන් අතේ තියෙන. ඒ නිසා අවිවේකතාවය කියන එක නොලැබිලා හඳන්න එපා. ඒක නිකන් මේ කණවැන්දුම් වැඩක්. ලැබෙන ආකාරයක් තියෙනවා. ඒ ආකාරයට වැඩ කරන්න ඕනේ ඒකට ටිකක් කල සැලසුම් කරන්න ඕනේ ජීවිතේ. ලැබෙන ලැබෙන වෙලාවේ මම දවසකට මෙච්චර වෙලා භාවනා කරනවා ඒක කෑම වෙලාවක් වගේ, නිදා ගන්න වෙලාවක් වගේ, නාන වෙලාවක හරියට තහවුරු කරගන්න. කාටත් කියන්නේ මේ වෙලාවේ මට කරදර කරන්න එපා. අnder බලන්නේ භාවනා කරනවා කියලා. මට වැඩ තියෙනවා. මම වලට පැය 23කුත් භාගයක් උදව් කරන්න. මට පැය භාගයක් දීපන්. කවුද එහෙම නොදෙන්නේ? ඊට පස්සේ ඔක පැය භාගය කරපේක පැයක් කරගන්න. ඊට පස්සේ සක්මන්ට පැය පරියන්කට පැය දෙකක් කරගන්න. ওই දර කොටයක් බලන්න ගියාම කුණ්‍ය තියාගන්න තමයි අමාරු. අපි කියන කුණ්‍ය අවුලා ගන්නවා කියන්නේ. ඇස්තත්ව සීත්‍යයක් උඩකට හරවලා එනයක් ගන්න ගියාම හරි අමාරුයි අවුලා ගන්න. ඒ වගේ ඉස්සල්ලාම පැය භාගයක් ජීවිතේට භාවනාවට අවුලා ගන්න හරි අමාරුයි. අවුල ගත්තට පස්සේ උද්ද පැන පැන කලනකොට දරකොටේට මොකද වෙන්නේ? ඒ කුඤ්ඤ බලන්න දරකොට දරකොටේට පුළුවන් කමක් නැහැ. නමුත් දරකුඤ්ඤයට පුළුවන් දරකොටේ බලන්න. අර ඉස්සලා අමුණගන්න එකේදී කාටවත් විදෙන්නේ නැති වෙන විදියට. ඒ අවුලා ගැනීම බොහෝමත් හිමීට මලකින් රෝම් ගන්නාසේ කාටත් උදව් කළා කාටත් බය බොයි කියාගෙන අනේ මට මේ වෙලාව දෙන්න කියලා පටන් ගත්තට පස්සේ ඒක සතිය දියුණු කරන යන ගියාට පස්සේ ආය මොකක්වත් නැහැ ඒක. අර දාර කොටේ පලාගෙන කුජ්ජ බහිනා වගේ. අවුලගත්ත ඇනේට ගහගෙන ගහගෙන යනකොට කාගෙන බහිනා වගේ හැම එකකම කලාවක් තියෙනවා. ඒක කවදාකවත් කායිමත් බලාපොරොත්තු වෙන්න බෑ. තම තමන් විසින් ප්‍රත්‍යක්ෂ කළ යුත්තක්. තමන්ගේ ඥාන තමන් ඇති කරගන්න ඕනේ. ඒක කවුරුත් දෙයි කියලා හිතාන ඉන්නවනම් ඒක අනාත්ම වාදයට ගැලපෙන්නේ ඒ වගේම මට මේක නෑයි කියලා හිතනවනම් ඒත් අනාත්මවාදයට ගැලපෙන්නේ. මේක උපයන්න ඕනේ. අපි ලොකු සංසීන කාලේ කියන්නේ අවුරුදු 20ක් ගියාට මහතරුණාන්ත කෙනෙක් වෙන්නේ නැත. හැම වෙලාවෙම උපයන්න ඕනේ. උපයවුවොත් විතරයි නැත්තම් නිකන් කොණ්ඩ පැහිච්ච පැදුරට නාක වෙච්ච හිස්කිනියෙක් වෙනවා. බුදුහාමුදුරුවෝ මතක් කරේ මේ නතේන තේරෝ හෝති යේනස්ස පරිකාංචිරෝ කොණ්ඩේ පැහිච්ච පර්මණයෙන් මහණෙනි තෙරුන් කාංශ කෙනෙක් වෙන්නේ. පරිපක්කෝ අයෝචස්ස මෝගජින් නොති උච්චති. නිකම්ම නිකං කෙස් පැහිච්ච පැදුරට වෙච්ච නාකික් කියලායි මට කියන්න වෙන්නේ කියලා. ඒ මංස අවුරුදු 20ම උපයන්නේ. උපයුවාට පස්සේ මිනිස්සු කරු කරනවා. සීලයට කරු කරනවා. ඒ වගේ තමයි අපිට හම් වෙන විවේකයේ අපි පෙර ආත්මේ මනුෂ්‍යාත්ම භාවය ලැබුවට උපයන්නේ. ඒ උපයීම සඳහා නිතරම පවිවේකතාවය කියලා කවදාකවත් වෙන්නේ හිතන්න එපා. මොන්නම හේතුවක් නිසා හරි හෙව්වොත් ඒකෙන් අපිට වෙන්නේ අහේනියක්. හොඳක් නම් වෙන්නේ නෑ නෑ නෑ නෑ නෑම. ඒ නිසා ඕනනම් කියවන්න කග්ගවිශාල සූත්‍රය. කග්ගවිශාල සූත්‍රයේ තියෙන සත්‍ය මේ සුත්ත විපාකේ ගාථා 30 ගණක් තියෙනවා. හැම ගාථාවක්ම ඉවර කරන්න. ඒකෝ චරේ කග්ගවිශාල කප්පෝ. ආමන්ත්‍රණා හෝති සහාය මැජ්ජේ ගමනේ නිසින්නේ ඡානේ චාරිකාය අනාභීචිතං සේරිතං පෙක්කමානෝ ඒකෝ චරේ කග්ග විසානකප්පෝ ඒක මං කාටපාඩම් කරපු එක ගාතාව ආමන්ත්‍රණා හෝති සහාය මැද්දේ සෙනකක් මැද හිටියොත් නිතරම ආමන්ත්‍රණ අර මේක ඕනේ අරක ගන්නවද එහෙ යන්න මෙහෙ යන්න කිල්ලෝයක් නැහැ සෙනකක් එක හිටියොත් සහාය මැද හිටියොත් ආමන්ත්‍රණ ආමන්ත්‍රණාවති සහායමක්ය. ගමනේ ථානේ චෛකාය නිසින්නායි. ඉඳගෙන හිටියක් කතා කරනවා. හිටගෙන හිටියක් කතා කරනවා. නිදාගෙන හිටියක් කතා කරනවා. කොයි වෙලාවෙත් අනේ බොහොම අනුකම්පාවෙන් මේ කතා කරන්නේ. බොරුත් නෙවෙයි. නමුත් මේ විඳින මනුස්සයාට තේරෙනවා මේට වැඩිය හොඳයි විවේකී කියලා. රජ කෙනෙක් ඇති ඇති කෙරවලු ගිරවේ. ඒක රත්තරන් කූඩුවකට දාලා රත්තරන් රාජභෝජන දීලා රත්තරන් භාජන වල කණ්ඩ දීලා හොඳට කතා කරන්න පුරුදු කරා. රජුරුත් එක හරි යාළුවෙක්. මේ රජුර දාසක් හොඳට කණ්ඩ දෙන්න දීලා ඇහුවලු "ගිරෝ උඹ සතුටෙන්ද ඉන්නේ" කියලා. මොකද කියලා. ඇයි මිනිස්සු මිනිස්සුනි ඇයි ගිරවෝ මේ රත්තරන් කූඩුවක රත්තරන් භාජන වල රාජභෝජන දෙනකොට ගිරව දන්න කතාවෙන් කළා අනේ මේ කූඩුවයි රත්තරන් රාජනේ රාජභෝජන සේවය මට රැළත් එක්ක කියලා තිත්ත තිබ්බට ගෙඩියක් කන තරම් වටින්නයි කියලා මේක. ඒ වගේ තමයි මේ සෙනෙහසට ඉඳගෙන මේ ලබන ආමන්ත්‍රණ මැද බලනකොට අනබේක්ෂිතං සේරිතං පෙක්කමානෝ මගෙන් ඊවට ගැටීමක් ඇති නොවි ස්වෛරී භාවයේ මට විනිස අනේ මට කඟ වෙන්නේ තනියඟක් වගේ හැදෙන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ගාථා 38න් 37ක්ම ඉවර වෙන්නේ ඒකෝචරයේ කඟ විසරව. එක ගාතාවක් විතරක් තියෙනවා සතියේ ලැබෙච්ච නිපක්ඛන් සහායයක්. ඉතින් Tamanට ලැබෙනවා නම් නිත්‍ය නිපක සහායකේ යත් එක පමා වෙන්නේ කියලා. ඊගා ඊගා ගාතාවේ කියන බුදුහාමුදුරු කියනවා මම මුළු සංසාරයෙන් බැලුවා එහෙම එකක් මට නෑ. ඒ නිසා මම තනියම හිටිනවා. ඒ නිසා ඕගොල්ලෝ හිතනවනම් අපි මේ ගමන කරකක් දාගෙන යන කවුරු හම්බේ කියලා ඒක විනාශයක්. ඒක පච්චත්තා මේ ඉස්සබ්බෝගින් දවසේ තේරෙයි අපි එනකොට කවුරුත් ප්‍රාර්ථනා කරගෙන ආවෙත් නෑ. එකම අම්මා කෙනෙක්වත් පුත්තු පරාගෙන හෝ දරුවෝ බලාගෙන නෙවෙයි. කාම සේවනයේ කෙනෙක් ඇවිත් දරුවෝ ටිකක් හම්බ වෙන්නේ. හම්බුණාට පස්සේ නම් බදාගෙන ඉඳිනවා. එකක්ක ප්‍රාර්ථනා කරපුවා නෑ. එකක්ක සැලසුම් කරපුවා නෑ. ඔක්කොම පොට chance. යන කොටත් එච්චරයි. ඒක නිසා ඒක දැනගෙන කටයුතු කරනවා කියන කෙනෙක් කියන්නේ සදාචාරට විරුද්ධ වීමක් නෙවෙයි. ඒ නිසා කොන්ද බන අප වෙලාවෙම අපි නොසලකා ඉන්නව නෙවෙයි දෙමාපියන් නොසලකා නෙවෙයි ඥාතින් නොසලකා නෙවෙයි තමන්ගේ කෘත්‍ය කරනව නෙවෙයි ඔය හීනෙකින්වත් හිතන්න එපා කාගරි සහායක් සර්වචන්සේ බුදු වෙලත් අවුරුදු 45ක් පුරාම අත්තත්ත කිරියා ලෝකත්ත කිරියා ඥාතත්ත කිරියා කියලා තමන්ගේ අර්ථ සිද්ධියක් කටයුතු කරා ඥාතින්ට සලකවා ලෝකාර්ථයක් කෙරුවා නමුත් උන්වහන්සේ කවදාකවත් නිලුම් පතට වැඩිච්ච වතුර කඳුල වගේ කවදාකවත් ඇලිලා ගිය යන්නේ වාසිය කරේ හෙල්ලෙනකොට වතුර හැලෙනවා ආහනේ පවිවේකතාවය දන්නේ නැත්නම් ඉතින් කොච්චර භවනා කරත් ඇත්තටම කියනවනම් හිතේ විවේකයක් එන්නේ හිතේ විවේකේ සම්පූර්ණේ ඕනේ නැහැ නමුත් ටික ටික වැඩෙන බව දන්නවනම් ඊට වැඩි ලොකු දෙයක් ඇත්තට තමයි දන්නවා දැන් එන්නේ එන්නේ එන්නේ නැත්නම් කුප්පියෙන් ගැලවෙන්න හදන්නේ කියලා ආයෙනම් හරි එහෙනම් ක්‍රමේ හරි එහෙනම් පච්චත්තම් වේචා එනිසා මේ පවිවේකතාවයේ වෙනුවට සංසග්ගාරාමයේ සෙනඟක් එක ඉන්න කැමැතිකම තියනවනම් ඒ තාකල් කවදාකවත් අර ප්‍රත්‍යක්ෂ ඥානයක්. එන්කොට හඳුනා තමන්ගේ කොට තමන් කරගන්නවා කියන එක වෙන්නේ නැහැ. ඒ නිසා මේ අපි ළඟට කවුරුත් වෙනකොට බණින්න තරහ කරන්න යන්න එපා. ඒක නෙමෙයි මේ කතා කරන්නේ. ඒ එන කාරණා විශ්ත කරන්නේ. නමුත් ඊමණස ගියාට පස්සේ ආයෙ කවුරුත් අපේක්ෂා කරන්න එපා. නොදකින්න පතන් කියන්න ඕනකමකුත් නැහැ. මේක කවදාකවත් බලන්න කිසිම කෙනෙක් ලෝකේ ඕනම විශ්වීරත්වයකපත් වෙච්ච නායකත්වයටපත් වෙච්ච කෙනෙකුට කියලා දීලා තියෙනවද කියලා කවුරක්වත් නැහැ. එයා විසින්ම හොයාගෙන එයා ලෝකෙට ඒක හෙලි කරලා කියලා මැරලා යනවා. තව කෙනෙක් මතු වෙන්නේ එයාගේ ක්‍රමයට. අර එයාගේ ක්‍රමයට නෙමෙයි. සාපේක කායමත් ආදාස ගන්න බෑ. මොකද බුදුහාමතෝ මූල ධර්මය කියලා දෙන්න විවේකී හොයාගන්න. පවිකත්තායන් ධම්මෝ නායන් ධම්මෝ ඝන සංගනිකා රාමස්ස. ඒ නිසා මේ ඒ කාරණා තුනක් මම මතක් කරේ. ඒ සෑම දෙයකදීම තමන්ගේ ක්‍රම සහ විදි තමන් සොයා ගන්නා මිසක් කාගේ හරි එකක් ගත්තොත් කවදාකවත් හරියන්නේ නැහැ. ආරම්භයේදී නම් අපි ඒ පටන් ගන්නකොට සුතමේ ඥානෙට, චින්තාමේ ඥානෙට වගන්න. නමුත් අන්තිමට තමන්ගේ භාවනාව හරියාගෙන එනකොට ඒ තමන්ගේ විවේකයේ හරියාගෙන එනකොට තමන්න තේරෙන පටන් අර ගන්නවා මේ ඇනේට මේ මිතියෙන් ගහන්න. ඒ ගැළපෙන දේවල් එනකොට අන්න ඒක තමයි සඳහන් කරන්නේ පච්චත්තම් වේිතබ්බෝ විඤ්ඤෝයි. මම මේක පාරකුත් මතක් කරා මට පැවිදින්න ඕනේ. සම මම නාහපු කෙනෙක් හැම කෙනෙක් ළඟටම ගිහිල්ලා අනේ කොහොමද මේක කරන්නේ කියලා. ඉතින් ඒ කියන්නේ මම යන්න ලෑස්ති නැහැ කියන්නේ. යනවනම් ආයෙත් දෙයක් නැහැ ගියාට පස්සේ මොකක්වත් වෙන්නේ නැහැ. මොනම දෙයක්වත් වෙන්නේ නැහැ. ඔය එක්කෙනෙක්වත් නැතුනත් ලෝකේ වැඩ මොනම දෙයක්වත් වෙනසක් වෙන්නේ නැහැ. ඕම්ම යනවා. අපි හිතනවා අපි නැතුව බෑ කියලා. ඒ ඉතින් අපිට ආත්ම සිනියස ස්ථාපින දෙයක්. මේක ටිකක් මේ අසභ්‍යයක් වෙනවා මේක බොරුවක් වෙනවා සම්මුති සත්‍යයට. නමුත් එහාට එහාට යනකොට යනකොට තේරෙන පටන් අර ගන්නවා. පැහැදිලිවම. අපිට කරන්න පුළුවන් වෙන්නේ මේ කියන එක තව ආනන එක විතරයි. අවුල් කරන එක විතරයි. පැත්තකට වුණොත් ඔක ඊට වැඩිය හොඳින් සිද්ධ වෙනවා. ඒ සඳහා කරන්න තියෙන්නේ අපේ ප්‍රත්‍යක්ෂය. අපි වර්තමාන මොහොතේ එළඹ සිටි සීයෙන් ගත කරනවනම් ලෝකෙට අපෙන් බාධාවක් නැහැ අපිට ලෝකෙන් බාධාවක් නැතුව ඒ ප්‍රත්‍යක්ෂ ඥානෙ ලබන්න. බුදුජානනාංශය ඔය පංචනී මේ ප්‍රධානියංග ගැන කතා කරනකොට අනුග්‍රහ ගැන කතා කරනකොට හැම වෙලාවකම සඳහන් කරලා තියෙනවා පඤ්ඤාවත් සසයන් දමෝ නායන් දමෝ දුප්පඤ්ඤස්ස එහෙම නැත්නම් පඤ්ඤවා හෝති උද්‍යත්ත ගාමිනියා පඤ්ඤාය සමන්නාගතෝ අරියාය නිබ්බේධිකාය සම්මා දුක්ඛක්ඛේ ගාමී. නිසා මේ ඥාණය කියන එකත් ඒ ස්ථානෝචිත ප්‍රඥාව වෙනකොට පොතේ කියන එක නෙමෙයි මෙතන කියන්නේ. අපි ආනාපානය කරගෙන ඉනවා ආනාපාන